සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණයමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණයමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපි ඉගෙන ගත්තේ අපේ මේ ජීවිත පැවැත්ම බොහෝ කල්ප ගානකට කලින් ආරම්භක කෙලවරක් දකින්ට බැරි පැවැත්මක් අපි උරුම කරගෙන සිටින වග. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා මේ රටාව තුල තියෙන්නේ ස්ථිර වූ දෙයක් නෙවෙයි. අනිත්‍ය වූ හේතු රාශියක් එකතු වෙවි යන ගමනක් කියලා. නමුත් පින්වතුනි මේ අනිත්‍ය වූ හේතු රාශිය එකට පැටලී මේ යන ගමනේ මේක ලියා ගන්න එක ඊටාම දුෂ්කරයි. බුදු කෙනෙක් පහළ වෙලා තමයි මේ දෙවියන්ට, මිනිසෙන්ට මේ සසර පටලැවිල්ල ලිහා ගැනීම ගැන කියා දෙන්නේ. ඉතින් උන්වහන්සේ පුදුම විදිහට මේ වාහනයක කෑලි ගලවලා පෙන්නනවා වගේ උන්වහන්සේ මේ ජීවිතයක කොටස් වෙන් කර කර පෙන්නවා. දැන් අපි දන්නවා මේ මේ කාය විවච්ඡේදයේදී ඒ කියන්නේ කය වෙන් කර කර පෙන්වීමේදී ඕනම කෙනෙක් මේ කෙස් ලොම් නියපොතු ආදිය පෙන්වා දෙන්න දක්ෂයි නේ අපිට මේ පැහැදිලිවම ඕන කෙනෙකුට මේ රූපය එහෙම නැත්නම් මේ ශරීරය කය කයේ කොටස් වෙන් කරන්න පුළුවන් හැබැයි අපි කාටවත් බෑ කාටවත් තේරෙන්නේ එතනින් යහ පිළිවෙල වෙන් කරන්න. බුදුරජාණන් වහන්සේ ඒක කළා. උන්වහන්සේ මේ ජීවිතයේ මේ පෙන්වා දුන්න අපි නොදන්නා මේ සමහර අපේ භව ගමනට සම්බන්ධ මේ දේවල් වල බලපාන මූලික දේවල්. අපි දන්නේ නැති අපට තේරෙන්නේ නැති අපට පේන්නේ නැති බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි මේ ජීවිතය තුළ තියනවා කියලා විඥානය කියලා දෙයක්. එතකොට අපි මරණයටපත් වෙද්දි චුත වෙන්නේ ඒ විඥානය. දේශනාවේ තියෙනවා ආයුස්මාත විඥානං යදා කායං ජහන්තිමං අපවිද්දූ තදා සේති නිරත්තංව කලින් කරන්. මේ ශරීරයේ තියෙන ආයුෂ මේ ශරීරයේ තියෙන රස්නේ විඥාණය මේ ශරීරය අත්හැරියොත් එදාට මේ ශරීරයේ කිසි ප්‍රයෝජනයකට ගන්න බැරි දර කඩක් වගේ පොළොවට වැටෙනවා කිව්වා. එතකොට උන්වහන්සේ දේශනා කළ මේ විඥාණය කියලා එකක් ගැන. උන්වහන්සේ දේශනා කළා මේ විඥාණය අපේ ජීවිතය තුළ අපි කරන කියන දේවල් අනුව පෝෂණය වෙනවා කියලා. සාමාන්‍යයෙන් අපි දන්නේ මේ ශරීර පෝෂණය ගැනයි. ඒ කියන්නේ දැන් ආහාර ඕමනයි කියලා මේ ශාරීරියේ පෝෂණය වෙන්න අපි දන්නවනේ. අපි ඊළඟට මේවා මේවා මේ ඇඟට හොඳයි. මේවා මේවා නිසා ඇඟේ ලෙඩ අඩු වෙනවා. මේවා නිසා ඇඟේ ශක්තිය තියෙනවා කියලා අපි ආහාර පාන තෝරාගෙන ඉන්නවා නේ. අපි ඒවා අනුභව කරනවා. නමුත් අපි කවුරුවත් හිතපු නැති පැත්තක් තමයි මේ විඥානය පෝෂණය වෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒක භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේ විඥානයේ ආහාරයක් වෙන්නේ කුමකටද? ඒකේ විඥානයේ පෝෂණ ක්‍රියාවලියක යෙදෙන්නේ කුමකටද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්වත් භික්ෂුව විඥානේ පෝෂණය කෙරෙන්නේ ආය උපදින්න එතකොට මේ ආය උපදින්න සකස් වෙච්ච දේවල් අප තුල සකස් වෙවි තියෙනවා හැබැයි ඒ ගැන අපට දැනුමක් නැහැ මේ නිසා ඒ කියන්නේ ආය උපදින්න දේවල් අප තුල සකස් වෙද්දී ඒ ගැන අපට දැනුමකුත් නැතුව සිටිද්දී අපි මලොත් මරණයටපත් වුනොත් අපිට යන්න තියෙන අර සකස් වෙච්ච රටාවට අනුවයි. අයි හිතාමතා අපි ඒ වෙනස් කරගෙන නැතිකම තමයි ඒකට හේතුව. මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සාමාන්‍ය මිනිසයා මැරිලා උපතක් කරා යන්නේ වසු පැටියෙක් වැස්සියක් ගාවට දුවගෙන ගිහින් කිරි බොනවා වගේ කියලා. මම හිතන්නේ ඔබ කවුරුත් දැකලා ඇති මව් වැස්සී ළඟට වහු පැටිය කොච්චර ඉක්මනට දුවගෙන යනවද කියලා. බඩගිනි හැදිච්ච ගමන් වහු පැටිය මව් වැස්සී ගාවට දුවගෙන ගිහිල්ලා ඒ තන බුරුල්ල අල්ලගෙන වේගින් කීරි උරා බොනවා. ඔහු ඒ වෙලාවට ආතාරින්නේ නැහැ. මේ මේ වගේ කියලා මිනිස්සෙක් මැරෙනකට උපතක් කරා යන්නේ. ඒ උපමාවක්. ඉතින් මේ මේ ස්වභාවය අපේ හිතේ තියෙන බව අපට තේරෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් විතරයි අපිට මේ තේරුම් ගන්න තියෙන්නේ. අපිට වෙන පිළිවෙලක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඥාණය විඥාණය කියන දේ හට ගන්නවා දැන් මං කියවන්නේ ඔබට විඥාණය චුත වෙනවා කියලා. ඔන්න විඥාණය චුත වෙනවා. ඒ කියන්නේ ඔබ දැකලා ඇති කොතිකුත් මිනිස්යන් මැරෙනවා. නේ? එතකොට මේ මිනිස්යන් මැරෙද්දී බුද්ධ දේශනාවේ තියෙන ඔහුගේ මොකද්ද චුතවන්නේ? විඥානය. හැබැයි දේශනාවේ පැහැදිලි කරනවා විඥානයේ හුදකලාව චුතවන්නේ නැහැ. විඥානයේ චුත වෙද්දී ඔහුගේ ක්‍රියාකාරකම් වලින් හැදිච්ච ඵලෙ බලපානවා. ඒකට කියන්නේ මොකද්ද? කර්ම විපාක. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේ ජීවත් වෙන හැම වෙලාවෙම කර්ම විපාක සකස් වෙවි තියෙන බව. එතකොට මේ ක්‍රියාවක දැන් කර්මය කියලා කියන්නේ ක්‍රියාව. කාය කර්ම කියන්නේ ශරීරයේ මුල් කරගෙන කරන ක්‍රියාව. වචී කර්ම කියන්නේ වචනයේ මුල් කරගෙන කරන ක්‍රියාව. මනෝ කර්ම කියන්නේ ඔව් මනස මුල් කරගෙන කරන ක්‍රියාව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේකෙන් කාය කර්මයටත් වඩා වචී කර්මයටත් වඩා මනෝ කර්මේ බලවත් කිව්වා. ඉතින් මේ නිසයි බුදුරජාණන් වහන්සේ හරියට විස්තර කරන්නේ බොහෝ දේශනාවල සිත පහදවා ගන්න. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න කියලා කියන්නේ මේ පහන් සිත කියන්නේ මනසේ ලොකු වෙනස්කමක් කරන දෙයක්. පැහැදුණු සිත කියන්නේ මනසේ ලොකු වෙනස්කමක් කරන දෙයක්. නපුරු සිත කියන්නේ ජීවිතයට ගොඩාක් හානි කරන දෙයක්. ලොකු විනාශයක් කරන දෙයක්. එතකොට මේ නිසා මේ හැම දෙයකම ක්‍රියාවක් තියෙනවා. එහෙනම් මනසිනුත් අපි යම් ක්‍රියාවක් කරනවා. කයනුත් අපි ක්‍රියා කරනවා. වචනේනුත් ක්‍රියා කරනවා. දැන් පිටට පේන්නේ කයින් ක්‍රියා කරද්දී වචනෙන් ක්‍රියා කරද්දී සිතින් ක්‍රියා කරද්දී මේ විඥානය ඊට අනුව වෙනස් වෙන බව. අපිට බැලූ බැල්මට පේන්නේ නැහැ. මොකද ඒ බඳු ධර්මයක් අපි අහලා නැත්තම් අපි කොහෙත්ම දන්නේත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඥාණය හටගන්නේ මේ ආයතන හයේ කියලා. ඇසේ හට ගන්නවා විඥානේ කනේ හට ගන්නවා විඥානේ නාසය හට ගන්නවා විඥානේ දිවේ හට ගන්නවා විඥානේ කයේ හට ගන්නවා විඥාණය, මනසේ හට ගන්නවා විඥාණය. එතකොට මේ විඥානයත් එක්ක එකතු වෙලා තමයි මේ ආයතනවල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. මේ නිසා ඒ කියන්නේ දැන් ඇහෙන් රූපයක් දකින් දකින විට ඇහෙන් රූපයක් දකින විට ඇහැයි රූපයයි විඥානය එකතු වෙන්නම ඕනේ. මොකද ඒක එකතු නැත්නම් රූපේ පේන්නේ නැහැ. එතකොට කණෙන් ශබ්දයක් අසන විට කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙන්නම ඕනේ. එතකොට තමයි කනින් ශබ්දය ඇහෙන්නේ. නාසයට යමක් දැනෙන විට නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වෙන්නම ඕනේ. එතකොට තමයි ගඳ සුවඳ දැනෙන්නේ. දිවට රසයක් දැනෙද්දී දිවයි රසයයි විඥානයයි එකතු වෙන්නම ඕනේ. එතකොට තමයි රසය දැනෙන්නේ. ශරීරයට පහසක් දැනෙද්දී ශරීරයයි පහසයි විඥානයයි එකතු වෙන්නම ඕනේ. එතකොට තමයි පහස දැනෙන්නේ. මනසට සිතිවිලි සිතෙද්දී මනසයි අරමුණුයි ඒ කියන්නේ සිතට මනසයි සිතන දෙයි විඥානයයි එකතු වෙන්නම ඕනේ. ඊට පස්සේ තමයි ඒක ක්‍රියාකාරීත්වයකටපත් වෙන්නේ. එතකොට ඒ ක්‍රියාකාරීත්වය කෙරෙන වෙලාවට මේ විඥානයත් එතන ක්‍රියාත්මකයි. දැන් ඇහෙන් රූපයක් බලන වෙලාවට ඒ විඥානයත් ක්‍රියාත්මක. හැබැයි ක්‍රියා කරන්න විඥානය මුල් කරගෙන නෙවෙයි ඒ තුන එකතු වෙලා තියෙන වැඩපිළිවෙලට චේතනාව සම්බන්ධ වීමෙන්. දැන් ඇහි රූපය විඥානය එකතු වුණා කියමු. එකතු වෙලා වුණ රූපයක් දැක්කා. ඊට පස්සේ ඒ විඤ්ඤා ඇහැ රූප විඤ්ඤාණය එකතු වෙලා තියෙන වෙලාවේ තමයි අපිට රූපේ පේන්නේ. එතකොට ඒ වෙලාවේ තමයි අපි රූපේ අඳුනගන්නේ. ඒ වෙලාවේ තමයි අපි චේතනා පහල කරන්නේ. එහෙනම් ඒ කරන හැම දෙයක්ම කරන්නේ විඤ්ඤාණයත් එක්ක එකතු වෙලා තියෙන වෙලාවේ. ඊට පස්සේ අපි ක්‍රියා කරනවා. ඇහෙන් රූපේ බැලුවා අපි කිව්ව අපේ හිතට ඇති වුණා නපුරු සිතුවිල්ලක්. ඊරවස අපි බනින්න පටන් ගන්නවා. ඔන්න බයිනවා කියන්නේ වචී කර්ම. වචනෙන් ක්‍රියා කරන්න පටන් ගන්නවා. ක්‍රියා කරන්න පාදක කරගනිද්දී ඇහෙන් රූපේ බලලා වචනේ කතා කරන්න පාදක කරගන්නේ චේතනාව. එතකොට චේතනාව මුල් කරගෙන මේ කරද්දී මුළු මනින්ම මේ විඥානයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා යනවා. ඒක අපිට හිතන්න ඒ කියන්නේ අපිට හිතන්නත් අමාරු තරම්ම විස්මිත වැඩක් මේකේ සිද්ධ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේක හොඳට දන්නවා. ඉතින් උන්වහන්සේ බලන්න මේ මිනිස්සු චුත වෙනකොට ඔහුගේ විඥාණයට බලපාන විදිය මට්ට කොණ්ඩලී කියලා පොඩි දරුවෙක් හිටියා. මේ දරුවාට පියා සැලකුවේ නැහැ. මේ දරුවා පාණ්ඩු රෝගේ හැදිලා මරණාසන්න වුණා. පියා කල්පනා කළා දැන් මම මේ ළමයාට වීදම් කළේ නැහැ. දැන් මේ ළමයා මරණසන්නයි. ගෙදර මේ ගෙදරට ඇතුළු වුණොත් ගම්මු මේ ගෙදර තියෙන වස්තුව දැකලා මට බණීවි. ඒ නිසා මා මේ දරුවා පිළිකන්නේ දමන්න ඕනේ කියලා පිළිකන්නට දැම්මා. ළමයා පිළිකන්නේ කෙන්දිරික ගා ඉන්නවා. බුදුරජාණන් වහන්සේට මේ ළමයාව උන්වහන්සේගේ මහා කරුණාවට මේ ළමයා පෙවුණා. මේ ළමයව පේනුණා. උන්වහන්සේ 이르දි බලෙන් රශ්මි ධාරාවක් මේ ළමයාගේ දිශාවට එව්වා. එතකොට මේ ළමයා මේ පණ ආදින්න ආසන්න වෙලාවේ මරණයට ආසන්න වෙලාවේ මේ ළමයා මේ ආලෝකයේ ඔස්සේ බුදුරජාණන් වහන්සේව දැක්කා. දැකලා මේ ළමගේ හිත පෑදුනා. අනේ මේ මගේ දෙමව්පියවත් මට දක්වන්න නැති. ඔව් ආදරයක් කරුණාවක් මේ ශාක්‍ය මුනිంద్రයන් වහන්සේ මා කෙරෙහි දැක්ුවා නේද කියලා. ඊට පස්සේ මේ ළමයා සුළු මොහොතකින් මැරුණා. මරණයටපත් වෙලා මේ ළමයා ගිහින් උපන්නා දෙවියන් අතරේ මේ ළමයා බැලුව කොහොමද මං දෙවියන් අතරේ උපන්නේ? දැක්කා මට උපදින්න හේතු වුණේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පැහැදීම. ඒතර චුත වුණේ විඥානය. එතකොට සිත පැහැදීම කියන්නේ ඔහු චේතනාවක් පහළ කොට කළ ක්‍රියාවක්. එතකොට ඔහු චේතනාවක් පහළ කොට ඒ ක්‍රියාව කරද්දී ඒ ඔහුට චේතනාවට යොමු වුණේ කාවද? බුදු කෙනෙක්ව. එතකොට බුදු කෙනෙක් කෙරෙහි හිත පැහැදීම ඔහුට කොච්චර බලපෑවද? එතකොට ඔහුගේ විඥානය වෙනස් වෙලා ගියා. එතකොට අපිට පේනවා මේ මේ මේ හැදෙන දේ වෙනස් වී වෙනස් වෙන රටාවට අයිති එකක්. එක්තරා අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ යහළුවෙක් හිටියා. ඔහු එච්චර ධර්මයේ ගැන සැලකිල්ලක් දැක්ුවේ නැහැ. නමුත් ඔහු මරණාසන්න වුණා. මරණාසන්න වුණාම ඔහු පණිවිඩයක් කැරියා සාරිපුත්යන් වහන්සේට ඉක්මනට වඩින්න කියන්න මට හොඳටම අමාරුයි කියලා. තිසරියුත් මහරහතන් වහන්සේ ඉක්මනින් වැඩියා. හරියට පස්සේ මේ කෙනගෙන් ඇහුව කොහොමද දැන් ඔබට අසනීප තත් අනේ ස්වාමීනි මට හොඳටම අමාරුයි. මට හරිය අමාරුයි කිව්වා. ළඟපති නිකන් මේ ගහලා වගේ කිව්වා. කඹයකින් ඔළුව උතල කරකවනවා වගේ කිව්වා මේ ඔළුවට එන කැක්කුම. ඔබට මොකද්ද මේ ඉතින් අනේ ස්වාමීනි මට හරි බයක් ඇති වෙනවා. මට ගිනි දැල් පේනවා කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ඕක ගණන් ගන්න එපා. ඔය පේන්නේ නිරේ. නිරේට හිත පිටව ගන්න එපා කිව්වා. උහිට වඩා බොහෝම හොඳයි කිව්වා තිරිසනෙක් වෙන එක. තිරිසන් අපාය බොහෝම හොඳයි. මේ නිරේ ගිල දුකින් දෙපා ඔබ කිව්වා. ඔබ පිටුවා ගන්න කිව්වා හිත තිරිසන් අපාය. එතකොට මෙයා කිව්වා එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා. දැන් මෙයා හිතින් මේ පෙරලිය කරනවා. දැන් මෙයා ක්‍රියාවක් නෙමෙයිද කරන්නේ. ක්‍රියාවක් කරන්නේ. දැන් මේ හිත යන්න තියෙන රටාව මෙයා වීරිය පාවිච්චි කරලා වෙන පැත්තකට ගන්නවා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි හරි වැටේනේ. දැන් ගිනිදෙල් පේන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා බලන්න තිරිසනුන් කොච්චර දුක් විඳිනවද? තිරිසන් අපායේ මොනතරම් සත්වයන් දුක් විඳිනවද? පීඩා විඳිනවද? කරදරේ වැටලෙනවද? බයෙන් වාසය කරනවද? මේ නිසා මේ තිරිසන් අපායට වඩා හොඳයි ප්‍රේත ලෝකේ. ඒ නිසා මේ ප්‍රේතෙක් වෙන එක මීට වඩා හොඳයි කිව්වා. එහෙමනම් ස්වාමීනි මං ඒක කරන්නම් කියලා දැන් මෙයා හිත අනිත් පැත්තට ගන්නවා කොහොම හරි. දැන් මෙයා හිතෙන් හිතනවා මං හොඳයි මේ මේක වැඩක් නෑ මට තිරිසන් ලෝකේ මං പ്രേත ලෝකෙට එනවා. ඊට පස්සේ ස්වාමීනි දැන් මට හිතෙන්නේ මං මේ പ്രേත ලෝකෙට හිතේම කළා ඉන්නවා කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා പ്രേත ලෝකේ කිසි පිහිටක් නැති තැනක්. പ്രേත ලෝකේ ඉන්න කෙනෙකුට කිසි යහපතක් නැහැ. හරියට මේ පිපාසින් බඩගින්නෙන් තැවි තැවි දැවි දැවි ඉන්න ඕනේ. හරියට දුක් විඳින්න තියෙනවා. මීට වඩා ගොඩාක් හොඳයි මනුස්ස ලෝකෙට එන එක. මනුස්ස ලෝකෙට આવොත් ගොඩාක් පින් කරන්න පුළුවන්. ඒ නිසා ඔයා പ്രേත ලෝකේ අතාරින්න. ඔබ මනුස්ස ලෝකෙට එන්න කිව්වා. එහෙමයි ස්වාමීනි කියලා දැන් මෙයා ටික වෙලාවකින් කියනවා ස්වාමීනි හරි මට දැන් මේ പ്രേත ලෝකේ මම අතහැරියා. දැන් මට තේරෙනවා මම මිනිස් ලෝකෙ හිත පිහිටවන් ඉන්නවා කියලා. බුදුරජාන් මේ සාරිපුත්යන් වහන්සේ කියන මිනිස් ලෝකේ බලන්න තියෙන කරදර. ඒ නිසා මිනිස් ලෝකේ කිසි පිහිටක් නැහැ. කිසි සැනසෙල්ලක් නැහැ. කිසි යහපතක් නැහැ. එක්කිනාට එක්කිනා මරා ගන්නවා, ඊර්ෂ්‍යා කරනවා, රණ්ඩු කර ගන්නවා, පින් කර ගන්න අමාරුයි. මීට වඩා ඔබට ගොඩාක් යහපතක් තියෙනවා. චාතු මහරජිකට කිව්වා. චාතු මහරජික දිව්‍ය ලෝකේ හිත පිහිටවා ගන්න කිව්වා. දැන් මේ කෙනා කිව්වා එහෙමයි ස්වාමිනේ කියලා ටික වෙලාවකින් ගෝ හරි ස්වාමිනේ දැන් මට හිතෙන්නේ මං චාතු මහරජගේ හිත පිටවගෙන ඉන්නවා. දැන් සරියුත් මහරහතන් වහන්සේ ටික ටික ඔහුගේ සිත තව තම උසස් උසස් දිව්‍ය ලෝකවලට ආසා කෙරෙව්වා. චාතු මහරජගේ තාවතින්ස යාමේ තුසිතේ නිර්මාණ රති පරිනිම්මිත වසවත්ති බ්‍රහ්ම පාරිසජ්ජ පරමිත වසවත්තියේදී හිත පිටුලා කිව්ව නෑ මේක කාමේනේ තියෙන්නේ මේ පංචකාමයේ විදින ලෝකමේ. ඔබ මේ පංචකාමයේ අතාරින්න. අතරල ඔබ හිතන්නේ මේ වඩන්නේ මම මේ කාමයන්ගෙන් වෙන්ව අකුසල දාම්රයන්ගෙන් වෙන් වූ මේ චිත්ත සමාධියකට මං හිත යොමු කරගෙන මම බ්‍රහ්ම පාරිසජ්‍ය ලෝකේ උපදිනවා. මේ කෙනා මරණාසන්න මොහොතේ මේ ඉන්න කෙනා කොච්චර දක්ෂද කියන්නේ බඹලෝ හිත පිහිටවා ගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටත් වෙලා ගිය නොබෝ වේලාවකින් ඔහු මරණයටපත් වෙලා බ්‍රහ්ම ලෝකේ උපන්නා. බුදුරජාණන් වහන්සේ ළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිද්දී බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත ඇයි ඔහුව බඹලොවින් නැවැත්තුවේ? ඒ කියන්නේ ඔහු තුල ත්‍රිබිල තියෙන දක්ෂකම නිවන් අවබෝධ කරන්න කම්ම. එතකොට අපිට පේනවා මේ අවසාන මොහොතේ පවා ඒ අරමුණට බිය නොවි ඔහු සිහිය නුවණ හැසිරූ ආකාරය ඒ ඔහුගේ ක්‍රියාව නිසා ඔහුගේ විඥාණය වෙනස් වෙලා ගියා. එතකොට අපිට පේනවා මේ විඥානයක පැවැත්ම වෙනස් කරන්නේ කුමක් විසින්ද? තමාගේ ක්‍රියාව විසින්. එතකොට අපිට තියෙන්න ඕනේ මේකෙන් අවබෝධයක්. මේකෙන් අවබෝධයක් තිබුණොත් තමාගේ වගකීම තමා ගන්නවා. මේකේ නවබෝධයක් නැත්නම් තමාගේ වගකීම තමා අතහරිනවා. අපි අතහැරලා අනුන්ගින් බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ මේ යුගයේ අපි අනුන්ගෙන් බලාපොරොත්තු වීම විතරක් සුබදායක දෙයක් කියලා. මොකද මේ යුගයේ අපි අපිට පේනවනේ මේ පින්කම් කිරීමේදී මිනිස්සයා දක්වන දුර්වලතා. ඉතින් ඒ නිසා තමා අනුන්ගෙන් බලාපොරොත්තු නොවි තමා විසින් තමාව තමා පිළිබඳ වගකීම දරාගෙන තමා විසින් තමාව රැක ගැනීම තමයි මේ ධර්මයේ ඉගෙනිල්ලේදී අපි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට දැන් බලන්න මේ අපි කයින් ක්‍රියා කරද්දී වචනෙන් ක්‍රියා කරද්දී මනසෙන් ක්‍රියා කරද්දී වෙනස් වෙන්නේ කුමක්ද? විඥානය. එතකොට මේක හොඳ පැත්තටත් වෙනස් වෙනවා නරක පැත්තටත් වෙනස් වෙනවා. එහෙනම් විඥානය අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ ඔව් තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ ක්‍රියාත්මක වෙන ආකාරය අනුව වෙනස් වෙලා යන දෙයක්. ක්‍රියාත්මක වෙලා ක්‍රියාත්මක වෙන ආකාරය නෝ වෙනස් වෙලා යන දෙයක්. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම පෙන්වා දුන්නේ මේ හිත පහදවා ගැනීම ගැන. සිත පහදවා ගැනීම ගැන. දැන් අපිට මේ ඒ කියන්නේ බුද්ධ දේශනාවේ තියෙනවා කර්ම විපාක අචින්තයයි කියලා. ඒ කියන්නේ කර්ම ක්‍රියාවක් කළාට පස්සේ එහි විපාක දෙන රටාව අපට හිතාමතා හොයාගන්න බැරි විදිහේ විස්මිත රටාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ නිසා තමයි මේ හිත දැන් පහදවා ගැනීම කරන්නේ හිතෙන්මයි. එතකොට ඒක හිතෙන් කරන ක්‍රියාවක්. අපහදවා ගැනීම කරන්නේ සිතෙන්මයි. ඒකත් හිතෙන් කරන ක්‍රියාවක්. යහපත් වචන කියම කරන්නේ චේතනා පහල කරලා. අයහපත් වචන කියන්නේ චේතනා පහල කරලා. යහපත් ක්‍රියා කරන්නේ චේතනා පහල කරලා අයහපත් ක්‍රියා කරන්නේ චේතනා පහල කරලා. අපිට චේතනාව පහල කරනවා කියන එක ටිකක් තේරෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හොඳ දේ කරන්න කරුණා, මෛත්‍රී, අනුකම්පා, විචි ඇති වෙනවා කියලා අපිට තේරෙනවා. ඊළඟට අපිට අපේ හිතේ තරහ, අමනාප හටගත්තාම ඒකේ විපාක වශයෙන්, ඒකේ ප්‍රතිඵල වශයෙන් අපි වරිදි වැරදි දෙයක් කරන්න පෙළඹෙනවා. එතකොට අපිට මේ දෙකම මේ හිත මුල් කරන් තියෙන කියලා පේනවනේ. හැබැයි අපිට හොයාගන්න පුළුවන් මේකෙන් මේවක් කරද්දි විඥානය වෙනස් වෙන එක. හොයාගන්න බෑනේ. එහෙනම් අපිට පැහැදිලිව මේකේ වැදගත් වෙන්නේ විඥානය ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනා ඉගෙන ගැනීමයි. මොකද උන්වහන්සේගේ දේශනාව නොදැන අපිට මේකෙන් ගැලවෙන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අපට මේ මේ ජීවිතේ මේ අවස්ථාව හරියට අසුරව ගන්න අපි දක්ෂ වුණොත් ඒ කියන්නේ මේ ජීවිතේ අපි ආයම සතර පායට නොවැටෙන්නත් ආය මිනිස් ලෝකෙට නූපදින්නත් අපි දෙවියන් අතර උපදින්නත් මේ සැලැස්ම හරිගස්ස ගත්තොත් එතකොට අපිට පුළුවන් ඊළඟට මේ ඊට අනුව ගොඩනගා ගන්න නේ දැන් අපි ගත්තොත් මේ ගෙයක් හදන්න කෙනෙක් ලෑස්ති වෙනවා. ගෙයක් හදන්න ලෑස්ති වෙලා ඉස්සල්ලාම එයා මොකද්ද කරන්නේ? plan එකක් අඳිනවනේ. ගෙදරකට plan එකක් අඳිනවා. ඊට පස්සේ plan එක ඇඳලා ඊට පස්සේ ඒක දන්න කියන කෙනෙකුගෙන් අහලා ඊට පස්සේ ඒකට යකඩ කොච්චර යනවද සිමෙන්ති කොච්චර යනවද ගල් කොච්චර යනවද දැනගෙන ඉස්සල්ලාම අපි මොකද්ද කරන්නේ? අත්තිවාරම දානවා. අත්තිවාරම දැම්මට පස්සේ තමයි අපිට ගේ ගැන යම් බලාපොරොත්තුවක් තියාගන්න තියෙන්නේ. ඊට පස්සේ හරි විදියට අත්තිවාරම දාගත්තොත් ටික ටික හරි ගේ හදා ගන්නවා. හැබැයි ඒ ඔක්කොටම මුල්ුණේ එයා ගෙදරට ඇඳපු සැලැස්ම. මේ වගේ තමයි පින්වත්නි අපේ මේ ජීවිතේට සැලැස්ම ඇඳ ගන්නයි මේ ධර්මය අපිට උපකාරී වෙන්නේ. එතකොට අපේ ජීවිතයේ සලස්ම ඇඳගන්න මේ ධර්මයේ තුලින් බැරි වුණොත් අපි සලස්මක් නැති ලෝකයකට යනවා. සමහර විට අපි කලින් ජීවිතයේ කිසි සලස්මක් නැතුව මනුස්ස ලෝකයට ආව වෙන්නේ නැති. නමුත් මේ ජීවිතයේදී අපි සලස්ම හරිගස්ස ගත්තොත් ඒක අපිට ලකූ පිහිටක්, උපකාරයක්, ප්‍රයෝජනයක්. එතකොට ඒ සලස්ම ගන්න තමයි අපි මේවා තේරුම් ගත යුත්තේ. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි දන්නවා මේ සමහර පිරිස් හිටියා උන්වහන්සේ දේශනා කරපු දේ හරියටම හිතෙන් අල්ලගත්තු නැති. එක්තරා භික්ෂුවක් හිටියා කෝකාලික කියලා. මේ කෝකාලික කියන භික්ෂුව වාසය කරපු ගමට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වැඩියා. භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන. එතකොට මේ භික්ෂුව කල්පනා කළා මම කාටවත් කියන්න හොඳ නෑ. සරියුත් මොග්ගල්ලාන රහතන් වහන්සේලා මෙහි ඉන්නවා කියලා. එතකොට මට තියෙන තැන නැති වෙලා යාවේ මේ ගමේ මිනිස්සු මේ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාගේ පස්සේ වැටේවි. දැන් සද්ද නැතුව හිටියේ. දැන් මිනිස්සු අඳුනන්නේත් නැහැ. ඉතින් උන්වහන්සේලා වස් කාලේ ගෙවිල යද්දී ඔන්න පිටත් වෙන චාරිකාවේ. ඊට පස්සේ කල්පනා කළා දැන් හොඳයි මිනිස්සුන්ට කියන්න. මොකද දැන් සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා ඔව් දැන් පිටත් වෙන්නයි සූදානම. දැන් මිනිස්සු දුවගෙන ඇවිල්ලා මොනවා හරි පිරිකර පූජා කරાવી. එතකොට උන්වහන්සේලා ඒවා දාලා යයි. මිනිස්සුන්ට ගෙන් කිව්ව යසයි උඹලගේ වැඩ. දැන් මේ ගමට වෙලා ඉන්නවා දැන් බලාපල්ලා මේ රහතන් වහන්සේලා ගමක් ගමක් ගාන පින්ඩපාත වැඩියා නුඹලා දානි දුන්නා මේ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා හිටියව දැක්කේ නේද අනේ ස්වාමීනි අපි මේ ගැන දන්නේ නැහැ දැන්වත් එහෙනම් පිරිකර ලෑස්තිකට මොන හරි පූජා කරගනින්න කිව්වා ඉතින් මිනිසුත් ඉතින් කලබලෙකට පිරිකර ලෑස්ති කළා දැන් මිනිස්සු දුවගෙන ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේලා වැඩියා කියලා අපි දන්නේ නැහැ මේ මම හදිසියට පිරිකරක් හදාගෙන ආවා කියලා මිනිස්සු පිරිකර ගෙනල්ලා පූජා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා. දැන් ඉතින් මෙහෙට කොච්චරක් මේ තනි කෙනෙකුට ගොඩක් පිරිකර ඕනේ නැහනේ. ඒ නිසා මේ ලැබිච්ච පිරිකර මේ ස්වාමීන් වහන්සේලාට බෙදලා දෙනවා. දැන් ඔන්න සරවිත් මොගලන් රහතන් වහන්සේලා අනිත් භික්ෂුන් වහන්සේලා සමග පිටත් වුණා. පිරිකර ලෝභයෙන් වාසය කරපු අර පවිතු ආසාය ඇති භික්ෂුව සරියුත් මගුලන් මුගලන් මහරහතන් වහන්සේලා පිටත් වෙනකන් ඉඳලා බැලුවා. මුකුත් ඉතුරු කරලා නැහැ. බැඳගත්ත වෛර බැඳගෙන කියන්න ගත්ත මේ සරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ওই පෙන්නන එක නෙවෙයි තියෙන්නේ මහා පිරිකර ලෝභය. මේගොල්ලෝ මේ ලාමක ආසාවලින් යුක්තයි. මේ පිරිහුණු ආසාවන් ඉඳගෙන මේ ඉන්නේ කියලා බයින්න පටන් ගත්තා. බැනිල්ල කොච්චර මේ හිරියොතප් දෙක නැතුව කරාද කියන්නේ දැන් හිරියොතප් කියලා දෙයක් තියෙනවනේ හිරියොතප් කියන්නේ ලැජ්ජා බය. ඒකට දේව ධර්මය කියලා කියනවනේ. මේ ලැජ්ජා බය නැතුව ගියම ඕනෙම පවටිදුවක් පවිතු දෙයක් කෙනෙක් කරන්න පෙළඹෙනවා. එතකොට මේ ලැජ්ජා බය නැතුව ගියපු මේ කෝකාලික නැමැති මේ මේ සිවුරු පුරවාගත් තැනැත්තා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් කියනවා භාග්‍යවතුන් වහන්සේ මම මේ පැමිණිල්ල කරන්න ආවේ. සාරියුත් මුගලන් දෙදෙනා වහන්සේ කිසි කමකට නැහැ. ඇයි කියලා ඇහුවා. මේම පිරිකර ගිනල්ලා මේ සම්පූර්ණ මේක පිරිකල කොල්ලයක් වකලේ. බුදුරජාණන් වහන්සේ වදාළ හා හා කෝකාලික ආයෙත් ওই කතාව කියන්න එපා හිත පහදවා ගන්න. එතකොට කියන මට භාග්‍යවතුන් වහන්සේ ගැන නම් හිත පහදවා ගන්න පුළුවන්. ආයෙමත් කිව්ව නෑ මේ හිත පහදවා ගන්න. හිත පහදවා ගන්න නෑ. දැන් මෙයා මොකද කළේ ආපහු ගියා. එතකොට මේ භික්ෂුව ගිහිල්ලා දැන් මොකද්ද මෙයා කළේ හිත පහදවා ගත්තේ නැහැ. එහෙනම් නොපහන් වූ සිතින් නොපැහැදුණු සිතින් දේශසහගත වචන ප්‍රකාශ කළා කවුරු කෙරෙහිද? සරියුත් මුගලන් රාතන් වහන්සේලා කෙරෙහි. දැන් Tamanට හිතසූ පිණිස පවතින නැති බව මේක Taman දන්නේ නැහැ. ඔන්න දැන් චේතනා පහල කළා කරනවා දැන්. දැන් බුදු කෙනෙක් ළඟ ඉන්නවා පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ. උන්වහන්සේ කියනවා ඒක කරන්න එපා කියලා. නමුත් Tamange මාන්නය ඊට ඉඩ දෙන්නේ ඊට පස්සේ මොකද වුනේ? මෙයා ගිහිල්ලා ටික දවසකින් මෙයාගේ ඇඟේ බිබිලි දැම්මා. ගෙඩි හැදුනා. බෙලි ගෙඩි තරම් ලොකු වුණා. සැරවට ගත්තා. ඒකට කියන්නේ වසූරිය කියලා. මේක හැදුනේ. දැන් මෙයා ඉන්නවා කෙඳිරි ගගා. ඒ නමුත් මේක අතාරින්නේ බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේලා කරේ වෛර බඳන් මොනව ගන්නද? ආය සංසාරේ මුණ ගැහිනවද? ඊට පස්සේ මේ මේක දැක්කත් තුදු කියලා බ්‍රහ්ම රාජයා දැනගෙන බුදුර මේ මේ කෝකාලික භික්ෂුව ඉස්සරහට ඇවිල්ලා පෙනී හිටලා කිව්වා අනේ පින්වත් භික්ෂුව මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා කරේ හිත පහදවා ගන්න ඉතින් ඔබට යහපතක් වෙනවා එතකොට මේ බැනලා එලෝ ගත්තා. මෙන්න මෙයා මරණයටපත් වුණා නිරේ ගියා. එතකොට මේ කවුරුවත් නිරේ යව නෙවෙයි. මොකද උනේ? චේතනාවක් පහල කළා. ඒ චේතනාව තුල තිබුණේ අපහැදීම කියන මානසික ගතිය. ඒ අපහැදුනේ නික්ලේශී උත්තමයන් ගැනයි. එතකොට යම්කිසි අරමුණක් කෙරෙහි අපහැදුනාද අපහැදලා ඒ අරමුණ කෙරෙහි මෙයා දේශය මුදා හැරියා. කළේ නැද්ද ඒක? දේශසහගත වචන නිකුත් කළා. දේශසහගතව මනසින් කල්පනා කළා. වෛර බැඳා. එතකොට මේක චේතනා පහල කර කර මෙයා කරද්දී මෙයාගේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ හටගන්න විඥාණයට මොකද වුනේ? ඒ විඥානේ හැරුණා ඒකේ විපාකයට අනුව. දැන් බලන්න හිතාමතා විඥානේ හැරෙව නෙවෙයි. අර ක්‍රියාකාරීත්වයේ විපාකයට අනුව මේ විඥානේ හැරුණා. දැන් බුදුරජාණන් වහන්සේ මේක දන්න නිසායි උන්වහන්සේ වදාළේ මොකද්ද? සිත පහදවා ගන්න. සිත පහදවා ගන්න කියද්දිත් තරක කරනවා. ඔන්න අනිත් පැත්තට හැරුණ විඥානේ. මෙයා මරණයටපත් වුණා. මරණයටපත් වුණා කියන්නේ මොකද්ද? විඥානයේ චුත වුණා. විඥානයේ චුත වෙච්ච ගමන් කොයිද උපන්නේ? නිරි ඕපපාදිකෝ නිරි උපන්නා. කවුරුවක් ගෙනිච්ච නෑ තමාගේ කර්මයේ විපාකයෙන් හැදුණු විඥාණයෙන් තමයි මේක උනේ. දැන් අපිට මේ වයින් තේරුම් යනවා ඇති මේ චේතනාව පහල කරලා අපි කරන දේ තුල මොන තරම් අපිව ඇදගෙන යන ස්වභාවයක් තියනවාද කියලා. සසරේ අපි වැදගෙන යන ස්වභාවයක් මේ විඥානයේ තියෙන බව. ඉතින් මේ නිසා තමයි අපි මේ ගැන සිත අපි මේ ගැන හොඳ කල්පනාකාරීව සිටිය යුත්තේ. දැන් අපිට මේක සාමාන්‍යයෙන් මේ ලෝකේ කල්පනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැති කවුරුවත් අපි මේ කතා කරන මාතෘකාව දන්නේ නැහැ. ඒගොල්ලෝ කතා කරන්නේත් නැහැ. ඒගොල්ලෝ අපි ගත්තොත් මිනිස්සු මැරෙනවා. නොඑක ආකාරයට මිනිස්සු මැරෙනවනේ. මැරෙන්නට අපි අපි හිතන්නේ යාගේ මොකක් හරි කර්මයක් වෙන්නේ නැති. කියලා අපි හැමදේම මොකද කරන්නේ? කර්මයට දානවා. නමුත් යා උපන්නේ කොහෙද කියලා අපි සොයන්න පෙළඹෙන්නේ නෑ. එයා කොහේ උපන් උපදින්නේ නැද්ද කියලාවත් අපි කතා කරන්නේ නෑ. මොකද හේතුව? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි නොදැන සිටීම. බුද්ධ කාලේ එහෙම නෙමෙයි වුණේ. බුද්ධ කාලේ හැමතිස්සෙම වුණේ මේ ඉපදිච්ච තැන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ සවැත් මේ පොඩි ගෑන් ළමෙක් උපන්නා. මේ ගෑන් ළමයට පුංචි කාලෙම මතක් වුණා තමන්ගේ කලින් ආත්මය. කලින් ආත්මය දෙවි ලෝකේ. දෙවි ලෝකේ දෙවිකේ දෙවගණක් වෙලා දිව්‍ය අප්සරාක් වෙලා හිටපු කෙනෙක්. දැන් මෙයා කාටවත් මේක කියන්නේ නැහැ. දැන් මෙයා හිතේ තියන් ඉන්නවා මේ ගෑන් ළමයා. මෙයා හිතාත් දැන් අනේ මම ලස්සන දිව්‍ය කුමාරිකා දිව්‍ය කුමාරයෙක් ගාව හිටපු කෙනෙක්. මම දිව්‍ය ලෝකයේ මල් නෙල නෙල හිටපු කෙනෙක්. මං එතනදි චුත වුණා. මම මැරිලා මේ මනුස්ස ලෝකෙ උපන්න. මට ආයෙ එතනට යන්න ඕනේ. ආයෙ එතනට යන්න. දැන් මෙයා මේක හිතන්නේ. දැන් මේ අත දැන් මෙයා ලොකු වුණා. වැඩි වියට පැමුණුණා. තරුණ වයසට එළඹුණා. ගෙදර ගෙදර දෙමව්පියෝ මෙයාට විවාහයක් කරලා දුන්නා. නමුත් දුන්නට මෙයාගේ හිත තියෙන්නේ කොහේද? අර දිව්‍ය ලෝකේ. ඔය අතරේ තමන්ගේ ප්‍රදේශයට ස්වාමීන් වහන්සේලා වඩිනවා. දැන් මේ ගමේ පොදු දානශාලාවක් හදලා තියෙනවා ස්වාමීන් වහන්සේලාට. ඉතින් මේ දැන් මේ උපාසිකාව හරි දැන් මෙයා හරි පැහැදිලා ඉන්නවා ධර්මයේ කෙරෙහි. මෙයා මොකද කරන්නේ? ගිහිල්ලා හරියට දාන දෙනවා. දාන දෙනවා දානශාලා ආස් කරනවා පිරිසිදු කරනවා සංඝයාට උපස්ථාන කරනවා කරලා කියනවා අනේ ස්වාමීනි මට එකම පැතුමයි තියෙන කියනවා. මගේ සැමියා ළඟ උපදින්න. දැන් ස්වාමීන් වහන්සේලා දන්නේ මේ කියන්නේ මෙයා මොකද්ද කියලා. මෙයා හිතේ කාරණේ හංගගෙන තමයි මේක කියන්නේ. එතකොට මෙයාට නමක් වැටුණා පතිපූජිකා සැමියා පුදන්නී. හදිසියෙම මෙතුමිය මරණයටපත් වුණා. එදා භික්ෂුන් වහන්සේලා අවකෝ අර පතිපූජිකා නෑ කිව්ව එයා හදිසියේ මලා කිව්වා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ පතිපූජිකා මැරුණා. ඇයි කොහෙද කියලා අහනවා. ඇයි ස්වාමියා ළඟ දැන් ඉන්නවා කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි ඒ ස්වාමියා දැන් තනි වෙලා කියලා. ස්වාමියා ළඟ නෑ. නෑ නෑ මේ ස්වාමියා නෙමෙයි කිව්වා. කලින් ස්වාමියා කිව්වා. දැන් මේ භික්ෂුන් වහන්සේලා දන්නේ විස්තරේ. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි කලින් චාතුමාරාජිකේ හිටපු දෙවගණක් ඔය. චුත වෙලා manuss ලෝකේ ආවා. දැන් ඈට ඈ හිටපු දිව්‍ය කුමාරයා තමයි මතක් වුණේ. දැන් manuss ලෝකේ මෙයා හිටියට මෙයාගේ හිත තිබුණේ දිව්‍ය ලෝකේ මෙයා මොකද කළේ දැනගත්ත දිව්‍යයන් අතර උපදින්න නම් පින්දහම් කර යුතුයි කියලා. මෙයා මේ පින්දහම් කළා මේක සිටේ තබාගෙන. දැන් එයා අන්න දිව්‍ය ලෝකේ ඉන්නවා කිව්වා. දිව්‍ය කුමාරයා කියනවා මේ පතිපූජිකාගෙන් අහනවා ඔයා උදේවරු හිටියේ නෑ. ඊට පස්සේ කිව්වා මේ ඔහු මං උදේ පාන්දර මලා කිව්වා. මැරිලා කොහෙද උපන්නේ කියලා ඇහුවා. මම මනුස්ස ලෝකෙ උපන්නා. ඊට පස්සේ මං එහි බැන්දා. ඊට පස්සේ මට දරුවෝ හතර දෙනෙක් ලැබුණා. මම දාන ධර්ම කළා. මම පින් දුන්, පින්කම් කළා. ඒ කොච්චර කල් හිටියද? මං අවුරුදු 50ක් හිටියා කිව්වා එහේ. ඊට පස්සේ දෙවියා දිව්‍ය කුමාරයන් එහෙනම් මනුස්ස ලෝකේ හරි ජරමරයට පින් කරනවා ඇති නේද කියලා ඇහුවා. ඉක්මනට ඉක්මනට මොකද මිනිස්සුන්ගේ ආයුෂ ටිකයි අනේ නෑ කිව්වා. මිනිස්සු හිතන්නේ හිතන්නේම මැරෙන්නේ නෑ කියලා. එතකොට බලන්න පින්වත්නි මේ දැන් අපිට ඕමන වුණ කියන්නේ මේ චේතනාව යා පහල කලේ අරමුණක් ඇතුව. නමුත් ඊට අනුකූලව මෙයාගේ විඥානේ ප්‍රාර්ථනාවකින් ප්‍රාර්ථනාවට ගැළපෙන ආකාරයට මෙයා කටයුත්ත කළා. කලයුත්ත කළා. ඊළඟට පින්වත්නි අපට තේරෙනවා මේ ලෝකේ මේ විඥානයේ ක්‍රියාකාරීත්වය අනාත්මයි. ද චේතනා පහල කළ කරනකොට ඊට අනු හැදි හැදි යන එකක්. හැබැයි මේකේ තියෙනවා අපි කාටවත් හොයාගන්න බැරි අමුතු පිළිවෙලක්. මොකද්ද? වෛරක්කාරයා වෛර බැඳගෙන ඉන්න එක ආය ආය හම්බ වෙනවා. ආදරේ බැඳගෙන එන එකත් ආය ආය හම්බ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එදා යසෝදරාට මේ යසෝදරා අද ඊයාපු ගමනක් නෙවෙයි. සඳකිඳුරු ජාතකයේ දේශනා කරනවා. සඳකිඳුරෙක් වෙලා මා සඳගිරි පව්වේ වාසය කරද්දී මේ යසෝදරා සඳකිඳුරිය වෙලා හිටියා. විස්තර කරනවා. ඊළඟට උන්වහන්සේ විස්තර කරනවා අපි දෙන්න වාසය කළා ලේන්නු වෙලා ඉපදිලා. මම ලේන වෙලා සිටිද්දි මෑ ලිහිණිය වෙලා හිටියා. පැටියත් එක්ක වතුරට වැටිච්ච වෙලාවේ මා වතුරට බැහැලා මේ නැට්ට තෙමතිම ගොඩට ඇවිල්ලා ඉස්සා ගඟ ඉහන්න හිතාගෙන. දිගින් දිගට මේන ගමන. වෙස්සන්තර රජතුමා වෙලා සිටිද්දි මන්ත්‍රී දේවිය වෙලා යසෝදරා ඉන්නවා. එතකොට අපිට පේනවා මේ ආදරේ බැඳගෙනත් ආය ආයයි මුණගැහෙන ස්වභාවයක් තියෙනවා. කිසි වරදක් නොකළ බෝසතාණන් වහන්සේ අර වලලු අර රන් තැටියේ පළහිලව්වට මැදි වෙලා වෛරකාරී බිහි වුණා. බිහි වෙලා දේවදත්ත ඒ කියන්නේ සේරිවාණිජ ජාතකයේ කච්චපුට නමින් ඉඳලා වෛර බැඳගෙන අත් දෙකට වැලි අරගෙන මිරිකගෙන දත් කුරු කාගෙන පපුව පෙල්ල මල. මැල්ල කිව්වා මම එනවා පස්සෙන් මං එනවා පස්සෙන් කිව්වා. හරි පුදුමයි මේ චේතනාව වැඩ කරපු හැටි. හරි පුදුමයි මේ විඥානේ වැඩ කරපු හැටි. මහා බෝසතාණන් වහන්සේ මුවා වෙලා කැලේ යනකොට මෙන්න වැද්දා වෙලා ඉන්නවා ඇවිල්ලා දේවදත්තා මහා බෝසතාණන් වහන්සේ ඇතා වෙලා වනාන්තරේ ඉන්නකොට මෙන්න වැද්දා වෙලා ඇවිල්ලා ඉන්නවා දේවදත්ත. මහා බෝසතාණන් වහන්සේ සංගීත ආචාර්යවරයා ඉන්නකොට මෙන්න ගෝලයා ඇවිල්ලා එනවා. මහා බෝසතාණන් වහන්සේ බුදු වුණාම මෙන්න යසෝදරාගේ අයියා වෙලා ඉන්නවා. කොහොමද වුනේ මේක? එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වනවා මේ ඇස කන නාසය දිවකය මනසට විඥාණයට උගන්වනවා ධාතු කියලා. චක්කු ධාතු. සෝත ධාතු. කන ඇස ධාතු ස්වභාවයක්. කන ධාතු ස්වභාවයක්. නාසය ධාතු ස්වභාවයක්. දිව ධාතු ස්වභාවයක්. ශරීරයේ ධාතු ස්වභාවයක්. මනස ධාතු ස්වභාවයක්. උන්වහන්සේ විස්තර කරන විඥාණය ධාතු ස්වභාවය විඥාන ධාතු. එතකොට මේ ස්වභාවය අපිට තේරෙන්නේ මේක නිකන් කාන්දමක් වගේ. කාන්දමක ස්වභාවය වගේ. දැන් කාන්දමක තියෙනවා යම්කිසි ලෝහමය ද්‍රව්‍යයක් ඇදගන්න ස්වභාවයක්. එතකොට කාන්දමේ ස්වභාවය තිබෙද්දි කාන්දම අපි කොහේට ඇදගෙන ගියත් කාන්දම ආසන්නයේ තියෙන හැම එකක්ම ඒකට ඒකට එකතු වෙනවා. එතකොට මේක කාන්දමක ස්වභාවයක්. ඒ වගේම මේක මේ සසරේ ගමන නිකන් මේ ධර්මාබෝධ නොකොට මේ සසරේ යන ගමන බොහෝ වාහන එකට යන පාරක් වගේ. එතකොට ආය ආයමත් මේ පරණ වාහන හම්බ වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගේ වෙනම පාරක්. ඒ පාරේ ගියොත් ආයේ ඒව හම්බ වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි මේ මේ වගේ සංසාර ස්වභාවයකට මැදි වෙච්ච කෙනා දැන් මේ විඥානේ හටගන්නේ මේ විඥානේ වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වෙන විඥානේ තමයි උපතක් කරා යන්නේ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ අපතුලත් මේ සයවැදෑරු විඥානය තියෙනවා. අපතුල තියෙන සයවැදෑරුම් ක්‍රියාත්මක විඥානය. මොන විඥානයක්ද තියෙන්නේ? ක්‍රියාත්මක විඥානයක්. බුද්ධ දේශනාවේ තියෙනවා අවිජ්ජා සාගත පුද්ගලයා යම්කිසි පුණ්‍ය වූ දෙයක් කරනවා නම් පුඤ්ඤෝපගං හෝති විඥානං අවිද්‍යා සාගත පුද්ගලයෙක් පිනක් කරනවා නම් ඒ පිනට පිනට නඹුරු ස්වභාවයෙන් විඥානයේ සකස් වෙලා යනවා එතකොට අවිද්‍යා සාගත පුද්ගලයා පවක් කරනවා නම් පවට අනුකූල විඥානයක් සකස් වෙලා යනවා. අවිද්‍යා සාගත වූ පුද්ගලයා ධානයක් වඩවනවා නම් ඒ ධානයට අනුකූල විඥානයක් සකස් වෙලා යනවා. මේකෙන් බේරෙන්න පිළිවෙලක් මිනිස්යාට තිබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පමණයි. වෙන කිසිම තැනක නැහැ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අවිද්‍යාව ප්‍රහාණය කරනවා. විද්‍යාව උපද්දවනවා. ඉතින් එතකොට අවිද්‍යාව ප්‍රහාණය කරන තුරු විද්‍යාව උපදින තුරු මේ විඥානය කියන දේ අපිට සුළුපටු බලපෑමක් නෙමෙයි කරන්නේ. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේව හොඳට දන්න නිසා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ අපිට හරියට උන්වහන්සේ වදාරනවා වෛර කරන්න එපා. ඊර්ෂ්‍යා කරන්න එපා. පලිගන්න එපා. එකට එක කරන්න එපා. ඇයි මෙහෙම කියන්නේ? මේ හිතාගන්න බැරි විදිහට ඉන්න නිසානේ. අපිට හිතාගන්න බෑ අර දැන් බලන්න මම ඔබට කිව්වා දැන් මේක අනාත්මයි. අනාත්ම වුණාට වෙන විදිය. බුද්ධ කාලේ එක තරුණ යුවලක් හිටියා. එතකොට මේ මේ බිරිඳට දරුවන් නැහැ. ඒ කාලේ මේ බිරිඳවරු කීප දෙනෙක් විවාහ කරගන්න පුළුවන් ඒ සමාජේ. එතකොට මේ බිරිඳ ස්වාමියාට කිව්වා අනේ අපි තව මේ මේ ඔයා තව විවාහයක් කරගන්න අපිට දරුවෝ නැහැ කියලා. එතකොට ස්වාමියා කිව්වා නෑ මට වෙන මෙයක් ඕනේ නෑ. අපි මෙහෙම තියෙන විදිහට ඔය වැඩපළ කරගෙන ජීවත් වෙලා යමු කියලා. එතකොට මේ බිරිඳම ඇවටිලි කළා නෑ අපි තව විවාහයක් කරමු කියලා වෙන ගෑන් ළමෙක් මේ බිරිඳමයි තීරුවේ. තෝරලා ඔන්න යාවත් බන්දලා දුන්න ස්වාමියාට. ඔන්න මේ දෙවනි විවාහේ බිරිඳට දරුවෙක් ලැබෙන ලකුණු පහළ වුණා. ඉතින් මෙයා කිව්වා අර මොකද විශ්වාසයට කිව්වා මොකද ඒ කලින් බිරිඳනේ මේ කසාද කළා දුන්නේ විශ්වාසයට කිව්වා. කිව්වට පස්සේ දැන් මුලින් මෙයා සතුටු වුණාට මෙයාට එක පාට හිමෙන් හිමෙන් ඇති වුණා ඊර්ෂ්‍යාව. ඇතිවිලා කල්පනා කරලා දැන් ඉතින් මට තැනක් නැතු යනවා. දැන් මට පිළිගැනීම නැති වෙන මං වඳේ කිය කියලා දැන් ඉතින් හැමෝම හැමෝම කියනවා මේකම තමයි දැන් මට මේ නින්දාවට භාජන වෙලා මාව මේ ගෙදර යවන්න උනත් ඉඩ තියෙනවා ඒ නිසා මේ මේ ළමයා හැදෙන දෙන හොඳ නැහැ. දැන් මේ අම්මා තනියම කල්පනා කළා මේ මේ කාන්තාව හිමීට අර දරු ගැබ නැසෙන්න බෙහෙත් දුන්නා. ඔන්න දැන් ඔන්න අර දරු ගැබ නැතු නැසුණා. නැසෙන එකට ඔක්කොටම නිකන් නිකන් කසුකොසුවක් ගියා. මේක නිකම්ම වෙච්ච දෙයක් නම් නෙවෙයි මේක කවුරු හරි කරපු එකක්. ඔන්න කාගේ සැකේ ගියා අර කාන්තාවට. ඊට පස්සේ ඔන්න මේ මේ දෙන්න අතර ඔන්න දැන් සමගිය නැතෝ ගියා. ඊට පස්සේ ආයෙමත් දෙවෙනි බිරිඳට දරුවෙක් ලැබෙන්න එනවා. දෙවෙනි බිරිඳට දරුවෙක් ලැබෙන එකට මෙයා කියලා තිබුණා ආයෙ ආයෙ දරුවෙක් ලැබෙන්න එනවා නම් කියන්න මං කොහොම හරි ඔයාට ආරක්ෂාව සපයන්නම් කියලා. ඉතින් මේ ළමයා මේ පාරත් මෝඩකමට මේ ගෑන ළමයා යනු කෙනා කිව්වා. ආයෙමත් බේදා දුන්නා. ඊට පස්සේ මේගොල්ලන්ට ඔප්පු වුණා මේ කරන්නේ මේ ගෑනුවෙක් කෙනාමයි. ඊට පස්සේ ඉතින් මොන මොන හරි සම්ඩු සරෝල් ඇති වෙන්නේ නැතිනේ. ඊට පස්සේ මොකද වුනේ තුන්වෙනි පාරේ ගෑනු එක්කෙනාගේ ගෙදරින් කිව්වා දුවේ මේ මේ පාර දරු ගැබක් පිහිටියොත් නුඹ අර ගෑනු එක්කෙනාට නම් කියන්න එපා. දැන් නොකිය හිටියා. දැන් නොකිය හංගගෙන ඉන්න බෑනේ දරු ගැබ. මාස ගාණක් ගියාම ටිකෙන් ටික බඩ දරු ගැබ මෝරලා බඩ ඉස්සරහට නිරාගෙන ආවා. එනකොට මේ අහනවා මේ අර අහනවා මොකද ඔයාට මේ දරුවෙක් ලැබෙන ජාතික නෑ නෑ මොකුත් නෑ කියලා. දැන් ඔන්න දරුවා මෝරගෙන ඉද්දි මොකද වුනේ? ආයමත් කොහොම හරි වෙන කෙනෙක් ලවා හරි අර ගෑනුවෙක් කෙනාට දුන්නා දරු ගැබ හැලෙන්න බෙහෙත්. ඔන්න ඒ පාරත් ඔන්න බඩේ දරුවා මැරුණා. මැරෙන එකට මේ ගෑනුවෙක් කෙනා දන්නවා මේක කලේ මෙයාමයි. දැන් බලන්න මේ සසරට අලුතෙන් එකතු වෙන ප්‍රශ්න. දැන් ඒක පරණ එකක් නෙමෙයිනේ. අපි අපි දන්නේ මේ ජීවිතේ අපිට අලුතෙන් කොච්චර ප්‍රශ්න එකතු වෙනවද කියලා සංසාරෙට. එතකොට මොකද වුනේ? අර අර ස්ත්‍රී මරුණා මම බලාගන්නම් මං. මං ආත්මයක් පාසා නුඹේ දරුවන් කනවා මගේ හැතිරි නුඹ කියලා. මල. මැරිලා උපන්නා පූසි වෙලා. අර කාන්තාවත් එක කාලයක ඉඳලා ඉඳලා මැරුණා. මැරිලා උපන්නා කිකිලියක් වෙලා. කිකිලි දාන දාන බිත්තර අර පූසි කනවා. ඊළඟට කිකිලි වෛරය බැඳගත්තා. දැන් අපිට පේන්නේ මේ සත්තු වෛර බැඳගන්න විදියනේ. සත්තුත් වෛර බැඳගන්නවා. එතකොට කිකිලි වෛරය බැඳගත්තා. බැඳගෙන මොන කිකිලි ගිහිල්ලා උපන්නා කොටි දෙන වෙලාව. අන්න පූසි උපන්නා මෝ දෙන වෙලාව. ඔන්න පූසි පැටව දානවා කොටි දෙන ඇවිල්ලා කනවා. මේ විදිහට ආත්ම ගණනක් එකිනෙකාගේ දරුවන් කකා මේ සසරේ ගියා. බුද්ධ කාලෙ වෙද්දී අර මේ එක ස්ත්‍රියක් අර පලිගන් අර පලිගන්නවා දරුවන් කනවා කිව්වේ එයා යක්ෂණියක් වෙලා. අනිත් ඥානෙක කෙනා මනුසාත්මයට ඇවිල්ලා. දැන් මනුසාත්මයට ඇවිල්ලා බුදුරජාන් වහන්සේ කාලේ එක ළමයෙක් ඉපදෙලා මේ ළමයා අර යකින්නේ බිලි අරන්. ඊට පස්සේ දෙවෙනි ළමයාවත් බිලි අරන්. දැන් තුන්වෙනි ළමයා හදාගෙන මේ ළමයාව නාවන්න යන ලෑස්තිලා දැන් මේ කාන්තාවට පේනවා ඈත යක්ෂණී එනවා. එතකොට මේ කාන්තාව මොකද කළේ? මේ දරුවා අරගෙන කෙලීම දිව්වා සවැත් නුවරට. දුවල බුදුරජාණන් වහන්සේ ඉස්සරහා තිබ්බා. අනේ භාග්‍යතුන් වහන්සේට මේ දරුවා බාර මේ දරුවා බේර ගන්න කියලා. යක්ෂණී ඇවිල්ලා ඉන්නවා ජේතවනාරාම ගේට්ටු ළඟ. බුදුරජාණන් වහන්සේ දැකලා මේ යක්ෂණියට කතා කළා. යක්ෂණිය ඇවිල්ලා බයෙන් බයෙන් ඇවිල්ලා අයිනකින් වාඩි වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේගොල්ලන්ගේ අතීත ප්‍රවෘත්ති කිව්වා. ඔබ පටන් ගත්තේ මේ ප්‍රශ්නේ මීට ආත්භාව ගණනාවකට කලින් මනුස්ස ලෝකෙදී. මනුස්ස ලෝකෙදී පටන් ගත්ත ප්‍රශ්නේ දැන් බලන්න කිව්වා ආත්භාව කීයක් ආවද? මේකට හේතුව තමයි කිව්වා සිතේ වෛරය බැඳ ගැනීම. මේ වෛරය අතාරින්න කිව්වා. යක්ෂණීගේ ආර වෛරය හිතේ තියෙනවා. දැයට මතක් වෙන අර පරණ ආත්ම මතක් කර කර මේ වෛරය ඉන්නේ. මේ වෛරය අතාරින්න කිව්වා. එදා වෛරය අතෑරියා. අතෑරියම ගම අතෑරියට පස්සේ අර විඥානයත් වෙනස් වෙන්න ගන්නවා. අර චේතනත් වෙනස් වෙන්න ගන්නවා. දැන් බලන්න නිකන් මේක මේ මේ හටගත්තු වෛරය නිකන් මේගොල්ලන්ට තිබුණේ නිකන් අර කොහොල්ල වෙලා අලුවලා වගේ. ඒ වෛරය තිබෙන නිකන් කොහොල්ලෑ වගේ නේ. ඒක ඒගොල්ලන්ගේ ක්‍රියාවට ඇලිලා තිබුණා. ක්‍රියාවට ඇලිලා තිබුණේ මොකක්ද? වෛරය. එතකොට මේ වෛරය අයින් කළාට පස්සේ අර ක්‍රියාවට ඒ ක්‍රියාව යම් කිසි දෙයකට ඇලිලා තියෙන ගතිය නැති වෙලා ගියා. දැන් මේකෙන් අපිට අපිට තේරෙන්නේ නැහැ. එතකොට අලුතෙන් මේ සංසාරයට කොච්චරනම් මිනිස්සුයා වෛර හදා ගන්නව ඇද්ද? අලුතින් සංසාරයට කොයිතරම් ප්‍රශ්න හදා ගන්නව ඇද්ද? අලුතින්ම කොච්චර දේවල් නිර්මාණය කරගන්නව ඇද්ද කියලා. එතකොට මේක හරි පුදුමයි නේ. අදටත් මේවා මේ විදිහට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපිට පේන්නේ නෑ අද වෙන දේ. මේ පිළිබඳව ලෝකේ කවුරුත් දන්නේත් නෑ මේවා ගැන කල්පනා කරන්න පුළුවන් කෙනෙක් ඇත්තෙත් නෑ. අපිට මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවෙච්ච සිද්ධි වලට අනුසාරයෙන් තමයි අපිට මේව තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් බලන්න පින්වත්නි මේ මේ යන රටාව තුල ඒ වෛරය නිසා මේ දෙන්නට දෙන්න නිදහස් වෙන්න බැරුවයි කියන්නේ. වෛරය නිසා දෙන්නට දෙන්න ආයමත් ආයමත් මුණ ගැහෙනවා. දැන් බලන්න බුදුරජාන් වහන්සේගේ සිද්ධියේදී බුදුරජාණන් වහන්සේ වෛර නොකර සිටිද්දිත් අරය මුණ ගැහෙනවා. දැන් උන්වහන්සේ එකම අවස්ථාවකවත් දේවදත්තගේ චරිතයත් එක්ක පරිගත්තු අවස්ථාවක් නැහැ. වෛර නොකර සිටිද්දිත් එයා මුණ ගැහෙනවා. එතකොට බලන්න මේ සංසාරයේ සැරිසරන ස්වභාවය සැපවත් එකක් නෙමෙයි. සංසාරයේ සැරිසරන ස්වභාවය අපි හිතන්න බැරි තරම් අපිට පීඩාව ඇති කරලා දෙන එකක්. කලාතුරකින් මිනිස්යන්ට මේ පීඩාව නැතුව ඉන්නව ඇති. නමුත් සංසාරී ස්වභාවය තමයි අපිට සිතාගත නොහැකි අන්දමේ පීඩා ඇති කරලා දෙන ගතිය. හැබැයි ඉතින් මෙය තේරුම් ගත්ත කෙනෙක් තමයි මේ මේ ස්වභාවයෙන් මිදෙන්න ඕන කියන අදහස ඇති කරගන්නේ. මේ ස්වභාවයෙන් මිදෙන්න ඕන කියන අදහස ඇති කර ගැනීමල අපේ ජීවිතවලට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ුයි. මොකද උන්වහන්සේගේ ධර්මයෙන් නොවසන්න අපි මේ විඥානයක් මේ විදිහේ තත්වයකට සකස් වෙන බව දන්නේ නැහනේ. දැන් අපි අපි කියවනේ දැන් ඇහෙන් රූපේ දකින්න විඥානේ උදව් වෙනවා. කනෙන් ශබ්දහඬ විඥානය උදව් වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරන්න විඥානය උදව් වෙනවා. දිවෙන් රස විඳින්න විඥානය උදව් වෙනවා. කයට පහස ලබන්න විඥානය උදව් වෙනවා. මනසින් සිතන්න විඥානය උදව් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? මායූ උපමාච විඥාන. ඒ විඥානය මායාකාරයක් වගේ කියනවා. හතරමං හන්දියක සිව්මන් සලක එක්තරා විඥාකාරයක් කැවිලිල්ල මිනිසුන්ට එක එක විඥා පෙන්වනවා. දැන් තෝප්පියක් අසින් හාවෙක් ගන්නවා. නොයේක් දේවල් පෙන්වනවා නේ. උගුරෙන් කඩු ඇදලා ගන්නවා. බ්ලේඩ් ඇදලා ගන්නවා. ඉතින් මේවා පේන එකට අපි ඔක්කොම පුදුම වෙලා බලාගෙන අපි ඇසුවේ කටුවි අරගෙන බලාගෙන ඉන්නවා. හප්පා මේ මේ මිනිස්සයා කරන දේවල් කියලා. හැබැයි ඔක්කොම ඇත්ත නෙවෙයි. ඇත්ත වගේ තමයි අපට පේන්නේ. ඒකට කියන්නේ ඇස් බැඳුම කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස්පැන්තුමක් වගේ කියනවා මේ විඥානයේ ක්‍රියාකාරීත්වය. ඒක නිසා තමයි පින්වත්නි අපිට මේකෙන් ඈතර වෙන්න මෙතෙක් අමාරු වුණේ. අපිට මේක ලේසි නැතිත් ඒකයි. ඉතින් මේ ඇස්බැඳීමක් වගේ දෙයකට තමයි අපි අහුවෙලා ඉන්නේ. මේ නිසා තමයි අපිට බයක් නැත්තේ. දැන් අපි ගත්තොත් සංසාරය ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සීකිරීමෙන් තොරව බය ඇති කරගන්න අවස්ථාවක් තියෙනවද? නෑනේ. බය ඇති කරගෙන සමහර අයගේ වෛරය හිතේ පිහිටුව ගත්තට පස්සේ සමහර අවස්ථාවලද වෛරය හිතේ පිහිටුවාගෙන ඉන්න අයට අපි කියනවා. අපි කියනවා මම වෛරය හිතේ පිහිටුවා ගන්න එපා. ඔය අපායයි. එක දවසක් මම එක නෝන කෙනෙකුට කිව්වා. මේ වෛර හිතේ පිහිටුවා ගන්න ඔය නෑ නෑ මං අපය කියලා හරි ඉවර කරන්නම් කිව්වා. මාත් එකම කිව්වා. ඉතින් එතකොට මම තේරුම් ගත්තා මේ වෛරය හිතේ පිටවා ගන්න එපා අපායයි කියවන් පස්සේ ඔව් මම ගිහිල්ලා ඒක විඳින්නම් කියන තරම් ඔහුගේ වෛරය කොතරම් දරුණු ඒ එතුමියගේ වෛරය කොතරම් දරුණුද එතකොට එතකොට අපිට පේනවා මේ ඒ එතකොට ඒක නිකම් මේ ඇලෙන ස්වභාවයක් ඇත්තේ ඕකනේ ඒකෙන් ඔහුගේ ක්‍රියාවට බද්ධ වෙලා තියෙනවා ඔහුට මේක ඔහුගේ ක්‍රියාවෙන් බැහැර කරන්න බෑ දැන් වෛරය ඇති වුණාට පස්සේ වෛරය ඔහුගේ සිතීරි වලට බද්ධ වෙලා තියෙනවා. ඊළඟට ඔහුගේ වචන වලට බද්ධ වෙලා තියෙනවා. ඔහුගේ ක්‍රියාවට බද්ධ වෙලා තියෙනවා. දැන් ඔහුට මේක වෙන් කරගන්න බෑ. වෙන් කරගන්න බැරි වුණාට පස්සේ මොකද ඉන්නේ? ඔහු ඒකෙන්ම ආස්වාදේ හොයනවා. අන්න එතන තමයි අමාරු වෙටෙන්නේ. මොකද අපේ මනසේ ස්වභාවයක් තමයි ආස්වාදයේ සෙවීම. අපි අපි ආස්වාද වෙනවා හැට පේන රූපෙන්. අපි ආස්වාදේ වෙනවා කනට එන ශබ්දෙන්. ආස්වාද වෙනවා නාසයට දැනෙන ගඳ සුවඳෙන්. ආස්වාද වෙනවා දියට දැනෙන රසෙන්. ආස්වාද වෙනවා කයට දැනෙන පහසින්. ආස්වාද වෙනවා සිතට සිතෙන සිටිවිලි වලින් අපි ආස්වාදේ වෙනවා. එතකොට මේ ආස්වාදේ හොයද්දි ක්‍රියාවෙන් ආස්වාදේ හොයන්න පෙළඹෙද්දී අර වෛර කරපු එක්කිනා ආස්වාදේ හොයන්නේ පරිගැනීමෙන්. එතකොට පලිගැනීමෙන් ආස්වාදයේ හොයන මට්ටමට සිතක්පත් වුණොත් ඒ කෙනාට ඒ ඒ ක්‍රියාවත් එක්ක බද්ධ වෙලා තියෙන මනෝභාවය බද්ධ වෙලා තියෙන හැඟීම වෙනස් කර ගැනීමල යාම නුවණින් කල්පනා කළා කළා කළා තමයි වෙනස් කරගන්න තියෙන්නේ. දැන් සමහර අවස්ථාවල සනිකව කරගන්න ඉන්නවා. එක දෙවි කෙනෙක් හිටියා ඒ මේ ඒ දෙවියා එක රුක්ෂයක වාසය කළා. භික්ෂුන් වහන්සේ නමක් කැවිදී මේ ගහ කපන්න හැදුවා. එතකොට ඒ දෙවිය පෙනී හිටනම කිව්වා අනේ මේ ගහ කපන්න එපා. මේ ගහේ මං ඉන්නේ. අනේ ඔහේ ඉන්න තැනක ඉන්න කියලා අර භික්ෂුව මොකද කළේ? නොසලකා ගහ කැපුවා. කපනකොට ඒ දෙවියා එකට මැදිහත් වෙන්න ගිහිලා දෙවියාට චම්කසි තුවාලයක් වෙලා තියෙනවා. එතකොට දෙවියට ද්වේෂයක් ආවා මට මේ භික්ෂුව මරන්න නැත්නම් කියලා. ඊට පස්සේ තුව නැහැ. මේක නරක දෙයක්. මේ ද්වේෂයේ නරක දෙයක්. මම මරන්නේ මම බුදුරජාණන් වහන්සේට මේ ගිහිල්ලා පැමිණිල්ල කරනවා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා පැමිණිල්ල කළා. භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම හිතුණා මට මෙහෙම ද්වේෂයක් පහළ වුණා. මම මේක ද්වේෂය ආතෑරියා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ දෙවියට බොහෝ සෙයින් ප්‍රශංසා කළා. ඔබ බොහෝම ශ්‍රේෂ්ඨ දෙයක් කරපු දෙවියෙක්. ඔබ බොහොම උතුම් දෙයක් කරපු දෙවියෙක්. කුමක්ද ඔබේ තිබිච්ච පරිගැනීමේ චේතනාව ඔබ අතහැරියා. එතකොට අපිට පේනවා මේ චේතනාවේ ඒක අතහැරපු ගමන් මොකද වෙන්නේ? ආයකෙන් නිදහස් වෙනවා. එතකොට ඒකෙන් නිදහස් වෙන්නේ නැති කෙනා අනුල්ලවා කළත් ඒක භයානක දෙයක්මයි. දැන් සමහර කෙනෙක් හිතනවා තමන් කරාම තමයි හොඳ නැත්තේ. වෙන කෙනෙක් ලවා කෙරුවට කමන්නේ නමුත් අනුන්ලවා කළත් ඒකට මුල් වෙන්නේ තමන්ගේ වචනේ. තමන්ගේ වචනේ. ඒ තමන්ගේ වචනේ මුල් වෙලා ඊට පස්සේ ඒකෙන් තව කෙනෙකුට හානියක් වුණොත් ඒක බොහෝ කල තමන්ට දුක් විපාක ලබා දෙනවා. ඉතින් මේ නිසා පින්වත්නි මේ සසරේ ස්වභාවය තමයි මේ. සසරේ ස්වභාවය තමයි මේ. ඉතින් අපිට තේරෙන්නේ මේ මනුස්ස ස්වභාවයේ කොයි කොයි විදිහට යනවද කියලා. හැබැයි අපිට බුදුරජාණන් වහන්සේගේ එක බණපදයක් නම් මතක් කර සිටීම වැදගත්. අර උදේ අහපු එක. මේ සසරේ සැරිසරා යන්න වීම නිසා ඔව් හෙළු කඳුළු සාගර ජලයට වැඩි. මේ සසරේ සැරිසරා යන්න වීම නිසා ගැලූ රුධිරය සාගර ජලයට වැඩි. මේ නිසා මේ සසරේ සැරිසරා යාම නම් යාම ගැන නම් කලකිරින්නමයි හොඳ. මේ සිටිවිල්ල අපි නිතර පැවැත්වුවොත් ඔන්න අපිට වාසියක් තියෙනවා. ඒ මොකද මේ වගේ දේවල් කැරකිලා එන්න පුළුවන් අපි නොසිතන නොපැතූ විදියට මා හිතන්නේ මේ මේ සියලු දෙනාගේම ජීවිත ගත්තොත් මේ කවුරුත් මේ මේ හැමෝගෙම ජීවිතවල සිද්ධ වෙලා තියෙන්නේ තමා සැලසුම් කරපු දේ නෙවෙයි. තමන් හිතපු දේ නෙවෙයි. තමන් ප්‍රාර්ථනා කරපු දේ නෙවෙයි. සිද්ධ වෙලා තියෙන 100ට 100ක් ගත්තොත් 100 100ට 100ෙම තමන් පැතුව දේ නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා නමුත් අපිට මේ යන්න වෙලා තියෙනවා ඉපදිලා විඳවන්න වෙලා තියෙනවා. ඒ නිසා අප මෙය නැවත නැවත භවයේ සකස් වීම වීමකට යෑමේදී අපායට නොවැටෙන ආකාරයට මේ පවත්වන්න නම් අපි මේකෙදී විශේෂයෙන්ම වැදගත් විය යුතු කාරණයක් තියෙනවා. අපි මේ හැම එකෙදීම හැම දෙයකෙදීම බැටකන්නේ එක දෙයක් මුල් කරගෙන. ඒ තමයි මම. මම කියන හැඟීම. මොකද හේතුව මේක සසර කියන හැඟීම හිතුවනම් මේක බලන්න මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. සාමාවති ප්‍රදාන අර බිසෝන් වහන්සේලා 500 හිර කරලා ගෙදරක ලෑලි ගෙදර ලී මාලිගාව හිර කරලා මාගන්දියා බිසව ඒගොල්ලන්ගේ මාගන්දියාගේ මාවන්ඩිවරුන් ලවා පාංකඩ උතලා මුළු ගෙදරටම තෙල්වක් කරලා ඒගොල්ලෝ ඇතුළට දාලා පණ පිටින් ගිනි තිබ්බනේ. එතකොට අපිට පේනවා අද අද ත්‍ස්තවාදීන් ඒ කාලෙත් ඉඳලා තියෙනවා. පණ පිටින් ගිනි තිබ්බා. එතකොට මේ සාමාවතී අර අර පිරිසට කියනවා යාගේ බිසෝන් වහන්සේලාට කියනවා මේක තමයි සසර. මේකට අපි එකතු වෙන්න හොඳ නෑ. මැරෙන්න තියෙන අපි මැරෙමු. හැබැයි යලි මේ උපදින මේ සසරෙන් අපි ඈතර වෙන්න ඕනේ. කියලා මොකද කළේ? ඒක අතෑරියා. ඒ සිද්ධිය අතෑරියා. අතෑරලා ධර්මයේ සිත පිහිටුවා ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, එතන මියගිය අන්තිම එක්කෙනාත් මාර්ගඵලලාභී කෙනෙක්. ඒ සිද්ධිය අල්ලගත්තා නම් ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි මට මෙහෙම කරන්නේ? මට කියන අදහස ගත්තා නම් මොකද වෙන්නේ ඊට පස්සේ යා තුල හටගන්නේ වෛරය. ඇයි මට කියන අදහස ගත්තොත් වෛරය හටගන්නේ. මේ වෛරය හටගන්න බිහි කරන මමත්වය හැදෙන්නේ සක්කාය දිට්ඨිය. මොකෙන්ද ඒක හැදෙන්නේ? සක්කාය දිට්ඨි. සක්කාය කියන්නේ ස්වකීය කාය, තමන්ගේ කියන හැඟීම. තමන්ගේ කියන හැඟීමත් එක්ක තමන්ට පිළිගැනීමක්. තමන්ට තැනක්. තමන්ට අධිපති බවක්. තමන්ගේ නායකත්වයක්. තමන්ගේ බලයක් තමන්ගේ දෙයක් මේ වගේ අදහසක් හිතේ බල පවත්වන්න පවත්වන්න අර සසරේ ස්වභාවයේ වැහිලා යනවා ඊට පස්සේ වෙන්නේ මොකද්ද ඒක පස්සේ යනවා ඇයි මම මෙහෙම කළා ඇයි මට මෙහෙම වෙන්නේ ඇයි මට මෙහෙම වෙන්නේ ඇයි මට මෙහෙම වෙන්නේ කියලා ගන්නකොට ඒ කෙනාට කිසිසේත් ධර්මයේ හිතන්න බෑ ධර්මයේ සිහි කරන්නත් බෑ ධර්මෙ මෙනෙහි කරන්නත් බෑ. මොකද හේතුව එයා මමත් එක්ක පටලි පැටලිලා තියෙන්නේ. එහෙනම් මේක නොපැටලී සිටින්න නම් පැටලීමකින් තොරව ඉන්න නම් එයාට තියෙන්න ඕනේ ලොකු හැකියාවක්. අනිත්‍යයි කියයි ඔයා මෝඩයි කියයි. ඔයා ඇයි මේකට එක ටික කරන්නේ නැත්තේ කියලා අහයි. ඇයි මේ ඔයා වාඩුව ගන්න නැත්තේ කියලා අහයි. ඇයි ලෝකේ මෝඩයි. ඉතින් මේ නිසා ඒ මෝඩ ලෝකයේ බලනකට පේන්නේ නිකන් එයාව නිකන් නිවටයි වගේ. නමුත් ධර්මයේ හැසිරෙන එක්කෙනා ඒ කරන්නේ ඉවසීම. එතකොට මේ හැබැයි ඉවසන්න ඕනේ ධර්මයේ මෙනෙහි කිරීමෙන්. ධර්මයේ මෙනෙහි කිරීමෙන් ඉවසන එක්කෙනා තමයි ජයගන්නේ. ධර්මයේ මෙනෙහි නොකොට ඉවසන්න කල්පනා කළොත් එයාට ඉවසිල්ල වැඩි දුර ගෙනියන්න බෑ. එතකොට ධර්මයේ මෙනෙහි කොට ඉවසන්න පුරුදු වෙන කෙනා දැන් ජීවිතේ මොනතරම් ප්‍රශ්න ගැටලු ආවත් එයා ඒක පුරුදු වෙනවා ඉවසන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉවසීමේ වටිනාකම ඉවසනම ඉවසන්න සිද්ධ වෙන අපිට සීතල ඉවසන්න සිද්ධ වෙනවා රස්නි ඉවසන්න සිද්ධ වෙනවා වැස්ස ඉවසන්න සිද්ධ වෙනවා අවුව ඉවසන්න සිද්ධ වෙනවා පිපාසි බඩගින්න අපිට මතකද මං කිව්වර හිට්ලර්ගේ සිද්ධිය ඒ සිද්ධියේදී මේ යුදෙව් ජාතිකයන් තෝර තෝර ගෙනල්ලා ඒගොල්ලන්ව ඉස්ලාම කරන රවට්ටන එක. අපි දන්නේ ඒ වෙනකොට ධර්මයක් නැති මිනිස්සු කොයි විදියට ඒකෙදී මොන දුන්නද කියලා. ධර්මයේ නැති මිනිස්සු. හැබැයි පුදුම විදිහේ ඉවසීමක් ඒගොල්ලෝ තුල තිබිලා තියෙනවා. අපිට ඒක තේරෙන්නේ කොයි විදිහට මොන දුන්නේ කියලා. ඒගොල්ලෝ මහා ධනවත් ව්‍යාපාරිකයෝ ඔක්කොම එකතු කරලා කියනවා කරන්න දෙයක් නැහැ යුද්ධෙන් රට ඇල්ලුවා දැන් ඉතින් යන්න ඕනේ කියලා. ඕගලන්ට යන්න තියෙනවා මේ අසවල් පළාතට කියලා ඒගොල්ලන්ගේ වදකාගාරය තියෙන පළාත් වලට එක්කගෙන යන්න. දැන් කෝච්චි යන්න තියනවා කියනවා. දැන් මිනිස්සු හිතන්නේ කෝච්චි කිව්වම මේ කාලේ කෝච්චි තිබුණා ඒ රටවල හිතුවේ සාමාන්‍ය මගීන් ගෙන යන කෝච්චි කියලා. ඒගොල්ලන්ට කිව්වා ඔයගොල්ලන්ගේ තියෙන දේවල් ඔක්කොම ගන්න. ඉතින් මිනිස්සු ගෙවල් දොරවල් ඔක්කොම ලොක් කරලා ඒගොල්ලන්ගේ තියෙන රත්තරන් බඩු ටිකක් කිව්ව යන්න තියෙන ගමන ටිකක් දුරේ හොඳම ඇඳුම අඳින්න කියලා. දැන් හොඳම ඇඳුම අඳගෙන එනවා. ඇවිල්ලා මේ මිනිස්සු කෝච්චියට දැන් මේ මේ ජර්මන් හමුදාව සල්ලි එකතු කරනවා. මිනිස්සු දැන් පොරකකා සල්ලි දෙනවා කෝච්චියන්නේ. ඔන්න ගන්නවා ගන්නි කෝච්චිය කියලා යන්නේ මොකද්ද සත්තු අදින ට්‍රක් තියෙන කෝච්චිය. එක ජනේලයක්වත් නැහැ. උඩත් යකඩ වටෙත් යකඩ යකඩ දොර. මේක ඇතුළේ දාලා ඇදලා ඇදලා හිර කරනවා. හිර කරලා දොර වහනවා. දැන් සීතලයි. සීත කාලේ මේ සීතලයි ඒ සීතලයි දෙක. එතකොට හිම වැටෙන සීතලේ මේ මිනිස්සු අරගෙන යනවා. අරගෙන වදකාගාරි ගාවට යනකොට භාගයක් මරිලා. ඉතුරු මිනිස්සු ටික එළියට ගන්නවා. දැන් කණ්ඩනේ, වතුරනේ බලන්න මේ සසරේ ගමන් කරන්න වීම නිසා මේ මිනිස්යාට මොන දෙන්න තියෙන දේවල්. කණ්ඩනේ, වතුරනේ කිසි දෙයක් නෑ. දැන් බනින්නද කාට බනින්නද? කවුරුත් එක්ක නීතිය කතා කරන්නද? කවුරුත් නෑ. ඊට පස්සේ මිනිස්සු ගෙන්නනවා. ගෙන්නලා කියනවා කණ්ඩායම් දෙකකට බෙදෙනවා. A B කියලා. A කණ්ඩායම දකුණු පැත්තේ B කණ්ඩායම වම් පැත්තේ. ඉස්සලාම කියන වැඩ කරන්න පුළුවන් පිරිමි ටික මේ පැත්තට ඔන්න ඒ ඒ කණ්ඩායමට යනවා. වැඩ කරන්න පුළුවන් කාන්තාව ටික ඔන්න ගත්තා. ඊළඟට ලෙඩ්ඩු ටික මේ පැත්තට <clears throat> ඔන්න ලෙඩ්ඩු ටික අයින් වෙන අපිට අමාරුයි කියලා. දැන් හිතන්නේ ලෙඩ්ඩුන්ට වෙනම පහසුකම් සලස්සනවා කියලා. ඊට පස්සේ වයසක අම්මලට මේ තාත්තලා ටික එන්න මේ පැත්තට ඔන්න ඒ කට්ටිය ගත්තා. පොඩි දරුවෝ අම්මලා එන්න මේ පැත්තට ඔන්න ඒ කට්ටිය ගත්තා. බබාලා හම්බ වෙන අය එන්නේ ඒ කට්ටිය ගත්තා. අරගට්ටි වලට දානවා අරගොල්ලෝ කෙලින්ම වදකාගාරයට. වදකාගාරයට දාන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ට කියනවා දැන් ඉතින් ඔක්කොම ගලුවපන් ඔය තියෙන එකන් යනවා තැනකට. ගලුවපන් ඔය කන කර ආභරණ ඔක්කොම ගලුවලා දාපන් මෙතනට කියනවා. දානවා. කොච්චර මරන්නේ නැද්ද දවසකට රත්තරන් විතරක් කිලෝ 70ක් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ සපතු ටික දාපන් අතන්ට කියනවා. දානවා. ඊට පස්සේ ඇඳුම් ටික දාපන් අතන්ට කියනවා. දානවා. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් දෙනවා පොඩි ඇඳුමක් වැඩ කරන අයට විතරයි. නාන්න කෑම බීම මුකුත් නැහැ. චූටි පාන් කෑල්ලක් මොකක් හරි දෙනවා වැඩට ගන්න ඕන නිසා. ඒගොල්ලෝ තමන් ලවාම තමන්ගේ සෝන කපා ගන්නවා. තමන්ගේ જાතිලාම. අර වැඩ කරන්න කියපු අයට කියනවා දැන් ඉතින් කපාපන් බලවන් සෝහන් වලවන් කපනවා. දැන් හදපන් කියන පෝරණු මිමිනී පුච්චන පෝරණු. පෝරණු හදනවා. හදපන් කියන වදකාගාර ගෙවල් හදනවා. මේ ඔක්කොම කරන්නේ තමන්ගේම පිරිස ළම. අරගොල්ල තුවක්කොතියම් කරනවා. අර මිනිස්සු පොලිමේ ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන් ඊට පස්සේ කරනවා ඒගොල්ලන්ට කියනවා දැන් අපි කොටසක් සුද්ධ කරනවා. අපි කියනවා කියනවා මෙහෙම A කැම්ප් එක සුද්ධ කරනවා. B කැම්ප් එක සුද්ධ කරනවා. සුද්ධ කරනවා කියලා කියන්නේ ගෑස් කාමරයට දාන එක. මුලින් කලේ ගෑස් කාමරයට දාන එක නෙමෙයි අත් බැඳගෙන දුවපන් කියනවා. කිව්වන් පස්සේ වෙඩි තියනවා. වෙඩි තියලා ඉවර කරන්න බෑ. ධනය වැඩි. දැන් කෝච් වලින් ගේනවා ගේනවා ඉවරයක් නෑ. ඊට පස්සේ කිව්වා ඉංජිනේරුවන්ට කතා කරලා plan එකක් හදාපන් එකපාර ලොකු පිරිසක් මරන්න. ඔන්න ඉංජිනේරුව හදනවා. ඔන්න තමන්ගේ ඥාණය පාවිච්චි කරනවා. මිනිස්යාව ඝාතනය කරන ආය ඥාණි ලැබෙයිද? ඔන්න වෙන දේ. ඊට පස්සේ ඔන්න හදනවා. හදලා ඔන්න ගෑස් කාමරවලට පිටත් කරනවා. දැන් මෙහෙම වෙද්දී අපි දන්නේ නැහැ කියන්නේ මේ මිනිස්සු කොයි විදියට මේක ඉවසුවද? කොයි විදියට මේ පිටියද දැන් දෙකොල්ල දෙපැත්තට යනවා. දැන් අම්මලා බබාලා හම්බෙන්න අම්මා මේ පැත්තේ. ස්වාමියාර වැඩ කරන කැම්ප් එකේ. ඒතර ඒගොල්ලෝ මොන තියෙන්නේ හිතෙන් ඉවස ගන්න. දරුවෝ එක පැත්තක, අම්මලා එක පැත්තක. කොහොමද ඉවස ගන්නේ? අපිට හිතාගන්න බෑ මේ මනුස්ස ලෝකෙ තුල නිර්යක් නිර්වාණය කිරීම. ඉතින් මේ නිසා මේ වගේ මේ ඒ වගේ කාලයේ කාලවලදී මිනිස්සුන් කොයි විදිහට දැන් මං කියේක අපිට මේ පොඩි වැස්සක් පොඩි සීතලක් පොඩි රස්නියක් මේ චුට්ටක් බඩගින්න ඉවස ගන්න අපිට කොච්චර අමාරුද අර මිනිස්සු කොයි විදිහටද මේවා ඉවසන්න ඇත්තේ මිනිස් ලෝකෙ මෙච්චර දුක්ඛිත තත්ත්වයක් තිබ්බා නම් නිරේ තත්ත්වෙ මොන වගේ ඇද්ද මේ විදිහට කල්පනා කරලා බලද්දි පින්වත්නි විශේෂයෙන්ම අපි කල්පනා කරොත් මේ මේ වර්තමානයේ අවුරුදු 10000 ගණනාවකට පස්සේ තමයි මේ තියෙන්නේ. දැන් අපි ගත්තොත් ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ ගිනි තියලා තියෙන පණ පිටින්නේ මරලා තියෙන ඔක්කොම ඇතුළට දා දොරවල් දා වහලා ගිනි තිබ්බා. පයින පයින කෙනාට කෙටුවා කොටලා මැරුවේ. එතකොට භික්ෂුන් වහන්සේලා ඔක්කොම අල්ලලා තියෙන කොටලා මරලා තියෙනවා. ඉන්දියාවේ. මිනිස් බෞද්ධ පුලුටක් නැති වෙන්න අවුරුදු 700ක් වල්බී වෙලා වනාන්තරගත වෙලා ගියා. එතකොට මේ ඔක්කොටම වුණ දුන්න උපන් සත්‍යය නෙමෙයිද? අපිට පේන්නේ නෑ මේ తాවකාලිකව අපිට තියෙන මේ පහසුකම් නිසා. తాවකාලික අපිට තියෙන ලැබිලා තියෙන පහසුකම් නිසා අපිට තේරෙන්නේ අපිට හිතෙන්නේ මේ හැමදෑම මේ ලෝකේ ලස්සනට ගොඩනගී නැගී පහසුකම් හැදි හැදි යන ලෝකයක් තමයි මේ තියෙන්නේ කියලා තමයි අපිට හැමතිස්සෙම දෘෂ්ටියකට එන්නේ. මේ නිසා තමයි අපිට තියෙන්නේ දැන් මේකේ හරි වැඩක් නේ. දැන් ආසාව නැති කරන් කොහොමද මේ ආසාව නේ කියලා අපි වාදිවාද හදාගන්න මිසක් අපි අවබෝධ කරන්න කල්පනා කරන්නේ දෙවි කෙනෙක් ඒකයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් දෙවි කෙනෙක් කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කාම ආසාව නැති කරන්න හිසගින්න ගත්ත එක්කෙනෙක් ඒ ගින්න නිවන වගේ මහන්සි ගන්න ඕන කිව්වා. බුදුරජාන් වහන්සේ දේශනා කළා නැහැ කිව්වා. ඒක නෙමෙයි කරන්න ඕනේ කිව්වා. හිස ගින්නේ ගත්තු එක්කෙනෙක්ගේ ගින්න නිවන වගේ මහන්සි ගන්න ඕනේ සක්කාදිට්ඨිය නැති කරන්නයි කිව්වා. ඒ මොකද හේතුව? සක්කාදිට්ඨිය තිබුණොත් තමයි අර වෛරයේ හිතේ පිහිටලා ධර්මයේ සිහි කරන්න බැරුව එයා ඒකට ඇදගෙන වැටෙන්නේ. ඒ නිසාම යා ඒ තුලින් දුගති යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමහර මිනිස්යන්ගේ සිත් සමහර මිනිස්යන්ගේ කල්පනා රටාව කල්පනා කරන පිළිවෙල පොඩි වතුර වීදුරුවක් වගේ කියනවා. පුංචි වතුර භාජනයකට නැ පොඩි වීදුරුවකට ලුණු කැටයක් දාන්න. ඒ පොඩි වීදුරුවේ වතුර වලට මොකද වෙන්නේ? ඉක්මනින්ම ලුණු රසට හැරෙනවා. මොකද හේතුව? ඒ භාජනයේ පුංචි. ඒ භාජනයේ දාන්න තියෙන වතුර ප්‍රමාණය ටිකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අහනවා ඒ ලුණු කැටේම දාන්න ගිහින් ගඟකට ගඟකට දැම්ම කියලා මේක වෙන්නේ මොකද හේතුව? ගඟ විශාලයි. එහි ඇති ජලය ඔව් ප්‍රමාණය වැඩි. බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ වගේ හිත්වල තියෙනවා කිව්වා වෙනස්කම්. සමහර අයගේ හිතක තියෙනවා කිව්වා මේ හැමතිස්සෙම පටු කල්පනාවන. ඒ පඩු කල්පනාව තියෙන කෙනා වාසය කරනවා කියන දුක්ඛ බහුලෝ වීරති. පරිත්ත චේතසා. පඩු කල්පනාවෙන් වාසය කරනවා දුක් බහුලෝ. දුක් බහුලෝ කියන්නේ පුංචි දෙයක් කාගේ අතේ අරින් සිදු වුණා නම් ඒ පොඩි දේ හිත හිතා හිත හිතා ඒකට දුක් වෙවි ඉන්නවා. පීඩා විඳ විඳ ඉන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? අර ලුණු කැටි අර වතුරෙන් දී වෙනා වගේ ඉක්මන්ට මෙයාට ඉක්මන්ට අරක දැනෙන්න ගන්නවා. පොඩි කාරණාවක්. මෙයාගේ කල්පනා පටු නිසා ඔන්න වෛරය බඳිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත් එක නෑ නෙමෙයි අප්‍රමාණ විහාරය. එයා වාසය කරන්නේ ප්‍රමාණ කළ නොහැකි සිතකින්. එතකොට ඒ කෙනාට අරක වෙන්නේ ඒ මොකද හේතුව? යා ඒ කෙනෙකුට එහෙම වුණත් යා කල්පනා කරන්නේ නෑ මේක සසරේ හැටි. මේ ගැන මං හිතලා පළක් නෑ. මේක වැඩක් නෑ කියලා එයා ආතාරිනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආපු එක්කෙනාට නෙමෙයිද මේ හැකියාව ඇති වෙන්නේ. ධර්මයේ නොඇසු එක්කෙනාට මේ හැකියාව ඇති වුණොත් එයා ඉතින් හිතාගන්න මේක තමන්ගේම මොනවා හරි වාග්යක්. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හොඳට කල්පනා කරන්න ඕන එකක් තමයි දැන් අපි හිතනවා මේ ජීවිතය යම් කිසි විදියකින් සහනශීලී පිළිවෙලක ජීවිතයක් අපි ගෙවනවා නම් අපිට හිතෙන්නේ ඊළඟ ජීවිතෙත් මේ වගේම අපට ලැබෙයි කියලා. නමුත් අපි ඥානවන්ත වෙලා හිටියොත් නෑ. අපිට ඊළඟ ජීවිතේ දෙවියන් අතර ගියොත් අපිට මේ අවස්ථාව ලැබෙයි. නැත්තම් මේ අවස්ථාව නෑ කියලා ඔන්න අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද අපි දන්නේ කියන්නේ මේ මනුස්ස ලෝකේ අපි දැන් අපි ගත්තොත් අපි දන්නේ කියන්නේ ඊළඟ ජීවිතේ නැත්තම් ලබන මාසෙ අපිට මොනවා වෙයිද කියලා අපි දන්නවද? අපි දන්නේ දැන් අපි සමහර විට අපි කැමැත්තෙන් වාසය කරනවා කියමු අපි කැමති දරුවන්ගෙන් සලකලි හදාගෙන දරුවන්ගෙන් යහපත සලසාගෙන අපි බොහොම කැමතියි කියලා කියමු අපි සපදායක මරණයක් ඉතින් මේ අදහසෙන් ඉන්න අපි ඔන්න ඔන්න අපි මරණ අසන්න රෝහලේ ඉන්නවා එන්නකොට අපිට විරුද්ධකම් කරන කෙනෙකුගේ ගැන විස්තරයක් අපිට අවිල්ලා කියනවා. ඕන් දැන් ඔන්න ඔයා දේවට්ලා ඉන්න ඔන්න ගෙදරට කරදර කරනවා, අරගොල්ල ඇවිල්ලා මෙහෙම කරනවා, අන්න අසවල ඇවිල්ලා මෙහෙම කරනවා කියලා කිව්වොත් ඔබට අර ලෙඩ ඇඳීම සැනසෙල්ලක් ලැබෙනවද? නෑ. ඔබ ලෙඩ ඇඳීම ඉඳගෙන අඬන්න පටන් ගන්න නැද්ද? අනේ මොකද්ද මේ මේ පුද්ගලයා අපේ පවුලට කරන දේ, අපේ දරුවන්ට කරන දේ. මේ වගේ දේවල් වර්තමානයේ අපේ ඔය රෝගී වෙන මේ අම්මලා තාත්තලාට අහන්න ලැබෙන්නේ නැද්ද? ඇයි සමහර දරුවෝම ගිහිල්ලා ඒක අහට කියනවා අම්මේ මෙහෙමයි අපි දැන් කරදරේ වැටිලා ඉන්නේ. දැන් අම්මා ඉස්පිතාලේ මෙහෙම මෙහෙම කියලා කියන්නේ නැද්ද? එතකොට බැරි වෙලාවත් ඒගොල්ලන්ගේ හිතේ වෛරයක් හටගත්තා. ඒක ඒගොල්ලන්ගේ සිටිවිලිත් එක්ක බද්ධ වුණා. ඒ ක්‍රියාවත් එක්ක මිශ්‍ර වෙලා ගියොත් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට ඒක අතාර ගන්න බැරි වෙලා ගියොත් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම කිසිම පිළිසරණක් නැතු යනවා. එතකොට මේන් අපට පැහැදිලි වෙනවා අපිට මේ ජීවිතයේදී අතිශයින්ම උපකාරී වෙනවා. අපට අතිශයින්ම උපකාරී වෙනවා අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගෙන සිටීම. අපි දැනගෙන සිටින්න ඕනේ මෙතන තියෙන්නේ අනාත්ම ස්වභාවයක්. මොකද තියෙන ස්වභාවය? එතකොට විඥානයත් අනාත්ම ස්වභාවයක තියෙන්නේ. එතකොට චේතනාවේ චේතනා පහල කරලා කරන ක්‍රියාවත් එක තමයි විඥානය වෙනස් වෙන්නේ. එතකොට චේතනා පහල කොට කරන ක්‍රියාව සමග විඥානයේ වෙනස් වෙනවා නම් එතකොට ක්‍රියාවත් එක්ක බද්ධ වෙනවා නම් තරහ, ඊර්ෂියා, වෛර, ක්‍රෝධ එකට එක කිරින් මේවා බද්ධ වෙනවා නම් මේ අකුසල් මේ ක්‍රියාවත් එක්ක. ඒ කියන්නේ එතකොට මේ ක්‍රියාව ඒ විදිහට කරද්දී විඥානයේ විදිහට හැදෙන්නේ නැද්ද? විඥානයේ විදිහට හැදෙනවානේ. එහෙනම් මේ අනතුරු කියන එක අපට ඕන තරම් ඇති වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සීකරන කෙනා ඒ අනතුර ප්‍රහාණය කරනවා. කොහොමද ඒ ප්‍රහාණය කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ द्वේෂය ප්‍රහාණය කිරීමට මොකද්ද කරන්න ඕන කියන්නේ? මෛත්‍රී වැඩි යුතුයි කියනවා. අන්න මෛත්‍රී වඩන්න කියනවා. අනුකම්පාව ඇති කරගන්න කියනවා. කරුණාව ඇති කරගන්න කියනවා. ඉවසීම ඇති කරගන්න කියනවා. මෙන්න මේ වගේ දේවල් කරගැනිල්ලෙන් ඔන්න අපිට යම් කිසි ආකාරයක භවගමනේ රැකවරණයක් ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුළුවන් තරම් පින් කරන්න කිව්වා. පුළුවන් තරම් පින් කරන්න කියලා කිව්වා. මොකද පින් කරන්න කියලා කිව්වේ මේ පිනෙන් තමයි සැප පිනෙන් තමයි මිනිස් ලෝකේ යම් කිසි කෙනෙක් සැපසේ වාසය කළා නම් ඔහුට පාදක වෙලා තියෙන ඔහු කරපු පිනක්. දිව්‍ය ලෝකේ යම් කිසි කෙනෙක් සපසේ වාසය කරනවා නම් ඒ දෙවියන්ට පාදක වෙලා තියෙනවා ඒ දෙවියන් විසින් කරපු පිනක්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලැබිච්ච ජීවිතේ හරියට පින්වත්නි සලස්මක් ඇතුව ඔබට මතකද මා කිව්වා හොඳ සැලැස්මක් ඇති කරගත්තොත් මේ ගෞතම බුද්ධ ශාසනය අපිට ධර්මය අවබෝධ කරන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒක සැලැස්ම තිබ්බොත් විතරයි. දැන් ඔබ හොඳටම දන්නවා මිනිස් ලෝකේ අමාරුයි මේක කරන්න. මොකද මිනිස් ලෝකේ මේ ධර්ම අවබෝධයට අනුබලයක් බොහෝම අඩුයි. එතකොට මිනිස් ලෝකේ ඉන්න අපි අර අනුස්සති භාවනා තුලින් ඒකේ බුදුරජාණන් වහන්සේ සීකිරීමෙන් ධර්මයේ සීකිරීමෙන් ශ්‍රාවක සංඝයා සීකිරීමෙන් තමන්ගේ සිල්වත් බව සීකිරීමෙන් ඊළඟට ඔව් දානේ තමන් දන් දෙන ආකාරය ගැන සීකිරීමෙන් දේවතානුස්සති වැඩිවීමෙන් තමන්ගේ මේ චේතනා පහල කර කර මේ කරද්දී ඔන්න විඥානය හැදිලා නැහැ විදියට. ඊට පස්සේ මෙයා දෙවියන් අතර උපදිනවා. ඔන්න ඔන්න අවස්ථාව කාය ලැබුණා. දේශනාවක තියෙනවා මේ සෝතානුධත කියන සූත්‍රයේ මේක හරියට මේ වනාන්තරයකට ගියා වගේ කියනවා. දැන් දිව්‍ය ලෝකෙ උපන්නට පස්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වනාන්තරයක අතරමං වූ මිනිස්සේ මේ වනාන්තරයේ යද්දී මෙයාට ඇහෙනවා බෙරහඬ. එතකොට බෙරහඬ හොඳට අහලා තියෙන බෙරහඬ පුරුදු කෙනෙකුට සිතී කිසි බයක් ඇති ගැනීමක් චකිතයක් ඇති වෙන්නේ මේ සතෙක් වද්ද කියලා. මොකද ඔහු අඳුන ගන්නවා මේ ඒකාන්තයෙන්ම බෙරහඬක්. එතකොට මේ බෙරහඬ හැින දිශාවට ඔහු යනවා. ගිහිල්ලා වනාන්තරෙන් ඔහු මිදෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ කියනවා මනුස්ස ලෝකයේ තුල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩපු අය දෙවියන් අතරට ගියාට පස්සේ අර දිව්‍ය සැපේට එයා ආසා කරගෙන ඉන්නවා. හැබැයි මේ දෙවිවරු අතර සමහර දෙවිවරු ඉන්නවා මේ මේ අරහත් රහත එක්ක අරහත් භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරනවා. දැන් ඒ ඒ දේශනාවෙන් පේනවා බුද්ධ කාලේ ඇතන් විට රහතන් වහන්සේලා වැඩම කරලා තියෙනවා දිව්‍ය ලෝකවලට ධර්ම දේශනා කරන්න. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා එහෙම රහතන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්න නැත්තම් මේ මාර්ගඵලලාභී දෙවි කෙනෙක් ධර්ම දේශනා කරනවා. එතකොට අනිත් දෙවිවරු මෙයාට අඬ ගහනවා පින්වත් දෙවිය අන්න අසවල් තැන ධර්ම දේශනාවක් තියෙන අපි යමු කියලා. එතකොට දෙවියන් ඒ ධර්ම දේශනාවට යද්දී උන්නේ දෙවියන් චතුරාර්ය සත්‍ය කතා කරනවා. මේ කතා කරද්දී අර මනුස්ස ලෝකෙ ඉඳලා අලුතෙන් ඉපදුන දෙවියන්ට හිතෙනවා මම මේක අහලා තියෙනවා. මම මේක මීට කලින් අහලා තියෙනවා. මං හොඳට අහලා පුරුදු දෙයක් මේ ඇහෙන්නේ. අපිට සමහර අවස්ථාවල හිතෙන්නේ නැද්ද පින්වත්නි අපි ගියපු ආප ගියපු තැන්වල මට මේ කලින් ගිහින් තියෙනවා වගේ. සමහර අය දැක්කම හිතෙන්නේ නැද්ද මීට කලින් මේව දැකලා තියෙනවා. ඉතින් මේ වගේ අපිට යන්තම් ඡායාවක් එනවනේ. අපිට ඒක ස්ථිර කරගන්න බෑ. මොකද අපේ මේ ලෝකේ ගොරෝසු නිසා. දිව්‍ය ලෝකෙදි මොකද වෙන්නේ? අර ඇහෙනකොට මට මේක අහලා තියෙනවා. මට මේක පුරුදුයි. මේක මං කොයි දිහරි අහලා තියෙනවා. ඔන්න මෙයාට මතක් වෙනවා මම මේ මනුස්ස ලෝකෙට හිටපු කෙනෙක් නෙයි. මම මිනිස් ලෝකෙදිනේ මම මේ ධර්මයේ පුරුදු කරලා තියෙන්නේ. මම මේ සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා තියෙනවානේ. එතකොට මොකද වෙන්නේ? මෙයාට ලොකු සතුටක් ප්‍රීතියක් ඇති වෙනවා. තමන් මේ පිනක් රැස් කරගෙන නේද මේ ඇවිදින් ඉන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? යා බොහොම සතුටින් අර ධර්මයේ පුරුදු කරන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කෙනා එතනදී මාර්ගඵල ලබනවා කියනවා. සමහරට ඒ කෙනා එතනදී එක්ක සමාධිය වඩනවා. වඩලා ඒ කාමී ආතාරිනවා. ආතෑරලා බඹලෝ යනවා. එහි ගිහිල්ලා එහිදී පිරිනම් පානවා. දැන් මේ වගේ මේ එතකොට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය මනුස්ස ලෝකේ බුද්ධ ශාසනය ගැන අපි කතා කරනවා. ඒ වගේම ගෞතම ශාසනයෙන් පිට ලැබුව අය දිවි ලෝකේ ඉන්නවා. චාතුමාරාජක දිව්‍ය ලෝකේ ඉන්නවා තවතිසාවේ ඉන්නවා යාමේ ඉන්නවා තුසිතේ ඉන්නවා නිමාන් රතියේ ඉන්නවා පරිණිමිත වසවත්තී ඉන්නවා ඊළඟ බ්‍රහ්ම ලෝකවල ඉන්නවා එතකොට මේ හැමතැනම දැනට තියෙන්නේ කොයි ශාසනයේද ගෞතම බුද්ධ ශාසනයයි. එතකොට මේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ ලැබූ දෙවියන් බඹුන් මේ ලෝකවල ඉන්නවා. දැන් මිනිස් ලෝකේ ඉන්න එක්කිනා මේ ලෝකයේ තුල අර ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කිරීම හේතුවෙන් දෙවියන් අතරට ගියාට පස්සේ එයාට එහිදී ආයමත් අවස්ථාවක් ලැබෙනවා ධර්මය අහන්න. බුදුරජාණන් වහන්සේ දේශනාව කියන සමහර විට අර මාර්ගඵලලාභී දෙවියෙකුත් මුණ නොගැහෙන්න පුළුවන්. හැබැයි අනිත් දිවුරු ඔබෙන් අහන්න පුළුවන් අනිත් දිවුරුන්ගේ වතගොත කියනකොට ඔබ කොහේ ඉඳලා දාවේ ඔබ කොහොමද මේ දිව්‍ය ලෝකයට ආවේ කියලා සමහර දිවුරු කියන මම අසවල් අසවල් අසවල් පින්කම් කරලා ආවේ. එතකොට අනිත් අර අලුතෙන් ගිය දෙවියොත් කියන මම මේ මේ පින්කම් කරලා ආවේ. එතකොට මේ දිවුරු කතා වෙනවා එහෙනම් අපි අප්‍රමාද විය යුතුයි. අපි මේ පින් පින්දහම් කරලයි මේ අපි මේ දුර්ලභ අවස්ථාවක් අපි ලබාගෙන තියෙන්නේ අපි අප්‍රමාදී විය යුතුයි කියලා. මේ අප්‍රමාදී බව හේතුවෙන් එයා ධර්මයේ අවබෝධ කරනවා. ඉතින් මේ නිසා පින්වත්නි මම ඔබට කිව්වා මතකද මේ ගියක් හදාගන්න සැලැස්ම ඕනි වගේ මේ මනුස්ස ජීවිතයේදී මේ සැලැස්ම අල්ලගන්න බැරි වුණොත් ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා ඊට පස්සේ ඊළඟ ආත්මේ දිව්‍යයන් අතර ඉපදිලා සමහරට ඊළඟ ආත්මේ බ්‍රහ්ම ලෝකෙ වගේ ගිහිල්ලා කුමාරි මේ ආත්මභාව දෙකකින් තුනකින් එයාට මේ සංසාරේ ගමනේ විසඳුමක් ලබා ගන්න තියෙන අවස්ථාව ගිලිහි ගියෝ. ආය අපට කියන්න බෑ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ තව අවුරුදු ගණනාවක් අපිට කියන්න බෑ අවුරුදු වලින්. බුද්ධ දේශනාවේ තියෙන මිනිසුන්ගේ ආයුෂ වලින් පෙන්නලා ආයුෂ අවුරුදු 80000 වෙද්දී එතකොට මිනිසුන්ගේ ආයුෂ 80000 වෙද්දී අපි කොහේ කොයි කොදෙව්වක අපි ඉපදිලා සිටීද කියා කවුද දන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අනිත් ලෝක රටවල හිටියේ නැද්ද අනිත් අය ඉපදිලා? ඉන්දියාවේ හිටියේ නැද්ද බුදුරජාණන් වහන්සේ නොදෙක කෝටි ගණන් මිනිස්සු මැරුන්නේ නැද්ද? උන්වහන්සේ පහළ වෙලා සිටිද්දී සවැත් නුවර හිටියේ නැද්ද නිගණ්ඨනාථ පුත්‍ර පස්සේ ගියපු අය? අජිත කේසකම්බලී පස්සේ ගියපු අය? සංජේ බිල්ලට පුත්ත පස්සේ ගිහිපෑ. පකුද කච්චායන පස්සේ ගිහිපෑ. ඕන තරම් හිටියානේ. එහෙනම් අපට පේනවා උන්වහන්සේ උන්වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශයේ පව උන්වහන්සේ ජීවමානව සිටිද්දි බව කොච්චර හිටියද ඒක අහිමි වෙච්ච. ඉතින් මේ නිසා අපට හැබැයි හරි විදියට ගෞතම බුදුරජාණන් වහන්සේව හඳුනාගෙන ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබුණොත් ඒ හඳුනාගෙන සරණ යනවා කිව්වේ මා ඒකයි. හඳුනාගෙන සරණ යන්න ලැබුණොත් ඒ සරණ Taman හොඳට Tamanට මතක තියෙන්න ඕනේ මම මේ සරණ යන්නේ මා සඳහා මම මේ බුදුරජාන් වහන්සේ සරණ යන්නේ මා සඳහා මම මේ ධර්මය ඉගෙන ගන්නේ මා සඳහා මම මේ ශ්‍රාවක සංඝයාගේ ගුණ සීකරන්නේ මා සඳහා මම මේ සීලයක් පුහුණු කරන්නේ මා සඳහා මම මේ ධර්මය පුරුදු කරන්නේ මා සඳහා කියා අර තමාගේ ජීවිතේ වගකීම තමා ගන්න ඕනේ. තමාගේ ජීවිතේ වගකීම තමා ගත්තොත් තමයි Tamanට ඉවසන්න පුරුදු වීම, ගුණධර්ම ආරක්ෂා කරගන්න පුරුදු වීම, ධර්මයේ සීකරන්න පුරුදු වීම මේ සෑම දෙයක්ම කරන්න පුළුවන් වෙන්නේ තමාගේ වගකීම තමා ගත්තොත් විතරයි. තමාගේ වගකීම තමන් ගන්නෙ නැතුව මේ අනුන් කළ නොකළ දේවල් බල බල අනුන්ගේ ඇදකුද හොය හොය අනුන්ව හදන්නම කල්පනා කළොත් අන්තිමට බලනකොට අනුන් හැදිලත් නැහැ. තමන් හැදිලත් නැහැ. මේ නිසා මේ ධර්මයේ විස්තර වෙන විදිය බලද්දී අපිට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා උන්වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ මොකද්ද අත්තානමේව පටමං පති රූපේ නිවේසයේ තමාවම මුලින්ම සුදුසු ආකාරයට සකස් කරගන්න ඕනේ තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ ඥානවන්ත කෙනා එක්කෝ තරුණ කාලේ තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා. ඒ අවස්ථාව බැරි වුණොත් මධ්‍යම වයසේදී තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා. ඒ අවස්ථාව බැරි වුණොත් මහලු වයසේ තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා. මේ වගේ අවස්ථාවක් අපි විසින් අප හිතාමතා තමා උදෙසා ඇති කරගත්තොත් ඔන්න එයාගේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිටක් එයාට ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් පින්වතුනි විශේෂයෙන්ම මේ පොසොන් පොහෝ දවසේ මිහිඳු මහරහතන් වහන්සේගේ නිර්මල ආගමනය සිදුවෙච්ච දවසේ උන්වහන්සේ 이르දියෙන් ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ පරම පිවිතුරු නිර්මල ධර්මය අපේ රටට දායාද කළ දවසේ ඒ ඒ දවස සීකරමින් අපේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අර්ථවත් කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ස්වල්පයක් අපි මෙතෙක් වෙලා කතා කළා. එතකොට මේ කතා කරා වූ ධර්මය ඔබ හිතට ගන්න. ඔබේ ජීවිතයට සම්බන්ධ කර ගන්න. ඔබේ ජීවිතයට මෙහි අර්ථය පිහිටුවා ගන්න. ඔබ ජීවිතේ සැලසුමක් හදා ගන්න. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කොහමද? අජ්ජේහි කිච්ඡං ආතප්පං. අපි ආදාදම කරගත යුතු දේ කරගත යුතුයි. කෝජඤ්ඤා මරණං සුවේ. හෙට මැරෙවිදයි කවුද දන්නේ? නහිනෝ සංගරම් තේන මහා සීනේන මච්චුනා. මහා සීන ඇති මාර්යා සමග අපි කවුරුවත් අත්සන් කළ ගිවිසුමක් නැත. ඉතින් මේ නිසා අපේ ජීවිතයේ අපි මේ தત્ත්වයේ තේරුම් අරගෙන අපි වහ වහ අපේ ජීවිතවලට පින් කරගන්න ඕනේ. එයයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. ඉතින් මේ නිසා මේ ගෙවෙන ඉපදෙන මැරෙන සසරේ අපි මේ ලැබූ මනුස්ස ජීවිතය සතර ආපායේ නොවැටෙන ධර්මයේ තුල රැඳුණු දහමෙන් පිට පිළිසරණ ලබාගත් මේ ගෞතම සාසනයේ ඒකාන්ත සැපයට හිමිකම් කියන උදාර ජීවිතයක් ලබා ගන්න අප සියලු දෙනාටම වාසනාව ලැබේවා සාදු සාදු සාදු